මේ සූත්‍රයේ ගාථා 11 ගාථා 40ක් සඳහන් වෙලා තියෙනවා. මේ සූත්‍රය අපිට හම්බ වෙන්නේ සර්වජන් වහන්සේගේ සර්වජන් දේශිත සූත්‍ර පිටකයේ කුද්දක නිකායතයි සුත්ත නිපාත කියන පොතේ. මේ පොත ඇත්ත වශයෙන්ම ගොඩාක් ගාථා වලින්ම පැබඳිච්ච පොතක්. ඒ වගේම ගොඩාක් ගැඹුරු පැරණි භාෂාවක් දැක්වෙන බොහොම සූත්‍රසාර සාරමණ්ඩේ අදංගු පොතක් එනිසා බොහෝ විට දාර්ශනිකයන් අතර ධර්ම පිළිබඳ ගැඹුරට හොයන්න අතර ජනප්‍රිය පොතක් වාටපත් වෙලා තියෙනවා. ඒත් මේ සූත්‍රයේ ඉච්චරම ජනප්‍රිය බවක් පේන්නේ නැහැ. මේ සූත්‍රේ නම් කරලා තියෙන්නේ කග්ගවිශාන සූත්‍රය කියලා. ඒක සිංහලට නගලා තියෙන්නේ කඟ වේනගේ අඟ කඟ වේන අඟ කියන අදහසින් ඒකෙන් අදහස් කරන්නේ ලෝකයේ द्वේතාවකට අහුවෙච්ච නැති සාමාන්‍ය ප්‍රසිද්ධ නිදර්ශනයක් තමයි කඟ වේනාගේ අංග. අනිකු සෑම සත්‍යයේ අංග යුගල වශයෙන් පිටන්නේ කඟ වේනාගේ අංග द्वේතාවයට අහුවෙල නැ තනි අංග. ඉතින් මේ සූත්‍රී ගාථා 39කම මේ කග්ග විසාන කප්පෝ නැත්නම් ඒකෝචරී කග්ග විසාන කප්පෝ වෙන තනිව හැසිරෙන්න කඟ වේන හඟක් බඳු ආකල්ප ඇතුව. දෙවන්නේ ගැන හිතන්න එපා. කියන්නේ ගැන හිතන්න අවශ්‍ය නැහැ විශේෂයෙන් මේ ගමනේදී කියලා. එහෙම නමුත් අපි ගිය සුමානේ මාතුකා කරපු ගාතාවේ එක ගාතාවක් විතර 41 ගාතාවක් විතරක් තියෙනවා. චරයතේ නත්ත මනෝ සතිමා කියලා යම් ආකාරයකින් සචේලබේත නිපකං සහායම් තමන්ට මේ ආධ්‍යාත්මික ගමන සඳහා සහජ ප්‍රඥාව ඇත්තා වූ සහායකයෙක්, කල්යාණ මිත්‍රෙක්, සත්පුරුෂයෙක්, ජීව මිනිසෙක් ලැබුණොත් සද්දින් චරේ විහාර සද්දින් චරේ සාදු විහාරි ධීරා ඒ ඒ කල්යාණ මිත්‍රත් එක්ක සද්දිව සමගිව හැසිරෙන්න ඒ ධීර වූ සත්පුරුෂයත් එක්ක අභිභූය සබ්බස්ස පරිස්සයානි මේ ඇසුරේදී හමු වෙන යම් යම් දුෂ්කරතා ගැටුම් ඝර්ෂණ යම් ප්‍රමාණයක් තියෙන්න පුළුවන් ඒව ඉක්මවාගෙන චරයතේ නත්ත මනෝ සතිමා තමන් පිළිබඳව ආත්ම අනුකම්පාවෙන් අර්ථ සිද්ධිය සලකලා එවැනි උතුමෙක් එක්ක හැසිරෙන්නේ. අපි ගිය සුමානේ ඒක වෙලා අරගත්ත අරගෙන ඒක ශක්ති ප්‍රමාණය විතර කරා ඒක සම්බන්ධ කරා සරුවචන් වහන්සේ විසින් අනිකුත් සූත්‍රවල පෙන්වන කල්යාණ මිත්‍ර ආශ්‍රයයට. මොකද මේ ගමන ආධ්‍යාත්මිකතාවත් දුෂ්කරයි. අවබෝධ කරගන්න තියෙන ධර්මය ඉතාමත්ම දුෂ්කරයි. ඒකට යෙදෙන පිරිස ඉතාමත්ම අල්පයි. ඒක නිසා මේ ගමනේදී කල්යාණ මිත්‍රෙක් ලැබුණොත් ඒක විශාල අතවාසියක් හිතන. ඒක විශාල අශ්වසිලක් වෙනවා. කොච්චරද කියනවනම් මේ දුෂ්කර වූ භ්‍රමචර්ය ජීවිතය අංග සම්පූර්ණ වීමක් වෙනවා සම්පූර්ණ සාධනය කිරීමක් කරනවා කල්යාණ මිත්‍ර ආශ්‍රය. ඒ නිසා ගේසුමානි ඉදිරිපත් කරපු ගාතාව අපි ගොඩක් එවැනි මිත්‍ර සන්තවයක් පිළිබඳව කල්යාණ මිත්‍ර ආශ්‍රමයක් පිළිබඳව විස්තර කරන්නට අවස්ථාවක් කරගත්තා. ඒකෙදී අපි ගුණවතෙකුට සිල්වතෙකුට වඳින වේලාවක අපි කාතා සජ්ජහායනා කරනවා ප්‍රියෝච ගර්භාවනියෝච පත්තංච වචනක්ඛමෝ ගම්භීරංච කතං කත්තා නොචට්ඨානේ නියෝජිකෝ කියලා ඒ ಗುಣ හතක් බුදුරජාණන්සේ සම්බන්ධ කරලා තිනවා. ඒ ಗುಣ හත විස්තර කරලා Tamante එහෙම කෙනෙක් ලැබුණොත් එයා ඵලයන් කිව්වත් මෙතනින් දුර වෙලා ඵලයන් යන්න කියලා කිව්වත් යාප්පු වෙලා බගෑ වෙලා ආශ්‍රය කරන්න කියලා තියෙනවා. මොකද ඒක දුෂ්කර නිසා දුර්ලභ නිසා. ඉතින් එවැනි කල්යාණ මිත්‍රෙක් නියම කෙනා හඳුනා ගැනීමේ ගුණ දේශනා කරන්නේ ਸਰවචන්නාංශයේම ශ්‍රී මුකේමයි. ඊට පස්සේ අද ඉදිරිපත් කරපු ගාතාවේ සඳහන් කරලා තිනවා නොචේ ලැබේත නිපකං සහායං. මේ විදියට සමග හැසිරෙන්න එවැනි කල්යාණ මිත්‍රෙක් ඉතින් නොලැබුණේ වීණා. සද්දින් චරං සාදු විහාරි ධීරා. එකටව චරණ ධර්ම සම්පූර්ණ කරන්න ඉවෙනිය ධීරෙක් නැත්නම් රාජාව රට්ටම් විජිතම් පහය. ඊටාම අධරුණ යුද්ධයක් කරලා දිනාගත්ත රටක රටක් දිනාගත්තට පස්සේ හැරපියා යන රජ කුසේ දිනූ රට හැරපියා යන රජ කුසේ ඒ කෝචරයේ කග්ග විසානකම් තනිව හැතරෙන්නේ කියලා කියනවා. ඒ කියන්නේ මේ කටයුත්තේදී තව කෙනෙක් කල්යාණ මිත්‍රෙක් හඳුනා ගැනීමේ දුෂ්කරතා තියෙනවා. හඳුනාගත්තට පස්සේ අනවශ්‍ය බලාපොරොත්තු තිබ්බොත් බලාපොරොත්තු සුන් වීමේ දුෂ්කරතා තියෙනවා. ඒ නිසා අපි භ්‍රමචර්ය ජීවිතයක් ගත කරනකොට පූර්ණ කායින භාවනා ජීවිතයක් ගත කරනකොට බැරි ජීවිතයක් ගත කරනකොට කොහොමද මේ දෙපැත්ත කරුණු දෙක තනිව හැසිරීම සහ කල්යාණ මිත්‍ර ආශ්‍රය සමබර කරගන්න කියන එක බුදුජානනාංශේ හරියටම ඉරැඳලා පෙන්නලා නැහැ. අවශ්‍ය කරුණු අමුද්‍රව්‍ය මූලික කරුණු ඉදිරිපත් කිරීමක් තමයි මෙතන තියෙන්නේ. ඉතින් මේ හිතේ බලාන යනකොට පේන්නේ ආරම්භයේදී අපි මේ කරුණ පිළිබඳව අවබෝධ කරන තියෙන தত্ত্বයක් දිගින් දිගට දිගින් දිගට Brahmacharya ජීවිතය අඛණ්ඩව කරගෙන යනකොට කල්යාණ මිත්‍යා විශේෂින ආකල්පවලත් දැහැෙන පරිණාමයක් වෙන්න ඉඩ තියෙනවා. ඒ මොකද නිත්‍ය වශයෙන්ම මේකම කළ යුතුයි මේකම කරන්න ඕනේ කියලා නෑ දෙපැත්තටම කරුතු වෙන නිසා. ඉතින් මේ සම්බන්ධයෙන් අපේ අටුවා යුගයේදී ගත්ත විනිශ්චය තමයි මේ කග්ගවිශාන සූත්‍රයේ සඳහන් වෙලා තියෙන්නේ. පසේ බුද්ධත්වයේ සඳහා පාරමිතා පුරන බෝසතාන් වහන්සේලාටයි සම්මා සම්බුද්ධත්වයේ සඳහා නෙවෙයි ශ්‍රාවක බෝධිය සඳහා නෙවෙයි මොකද සම්මා සම්බුද්ධත්වයේ සහ ශ්‍රාවක බෝධිය බොහෝ විට පිරිසක් එක්ක කටයුතු කරන එකක්. බාහිරත් එක්ක බණ කියමින් අසුර කරමින් යන්නේ. නමුත් පසේ පුත්‍රජානන් වහන්සේලා එහෙම අනුන්ට බණ කියන කතාවක් උපදෙස් දෙන කතාවක් නෑ තනිව ගත කරන නිසා යම් කිසි කෙනෙක් කියන්නේ පසුවේ බුද්ධත්වයේ සඳහා බෝධි සම්භාර පුරනකොට කග වේනෙක්ක තනියක වගේ හැසිරෙන්න පුරුදු වෙන්න කියලා කියනවා. කෙනෙක්ගේ උපදේශ ඉල්ලන්නෙත් නැහැ කෙනෙකුට උපදේශ දෙන්නෙත් නැහැ. නමුත් මේ දේශනා කළ තියෙන සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරන හැම එකකම වචනාර්ථ තියෙනවා. ඒක නිසා ඒක කූඩමන්තරයක් නෙවෙයි. තේරුම් ගන්න පුළුවන් පැත්තකුත් තියෙනවා. ඉතින් තේරුම් ගැනීමදී අර වගේ අපහසුතාවකටපත් වෙනවා. 100%ක් අපේ භ්‍රමචාරීය කල්යාණ මිත්‍ර ආශ්‍රය තියෙනවා. එක පැත්තකින් බලනකොට අනිත් එක තියෙනවා දිනු රට හැරපියා යන රජ කුසේ ඉවැනි කෙනෙක් නොලැබුණොත් හිත වට ගන්න එපා දිකට කරගෙන යන්න කියලා. ඉතින් මේ පසුබිම මතක් කරාට පස්සේ මට හිතුණා අපි ගිය පාර සඳහන් කරපර පියෝච කරුභාවනියෝච වත්තංච වචනක්ඛමෝ කියලා අපේ ථේරවාද පොතේ සඳහන් වෙන ඒ කල්යාණ මිත්‍ර ගුණ හඳුනා ගැනීමේ පාඩමට තව ටිකක් එකතු කරන්න. හැබැයි අද පාඩම තියෙන්නේ කල්යාණ මිත්‍රයෙක් නොලැබුණොත් බය නැතුව යන්න කියන්නයි. ඉතින් මේ දෙක පටලවා නොගනීවා කියලා මම බලාපොරොත්තු වෙනවා. පටලවා නොගන්නින්න අදහසින් මම මේ අද කරුණු ඉදිරිපත් කරන දේශනාවේ මුල් භාගයේදී කල්යාණ මිත්‍රෙක් ඇසුරු කරන හැටි ඇසුරු කිරීම කල්යාණ මිත්‍රෙක් තෝරගන්න හැටි අපි ළඟට එන හැම කෙනාම ළඟට ඉන්නේ මොකක් හරි අර්ථයක් ප්‍රයෝජනයක් සලකාගෙන. ඒක සාමාන්‍යයෙන් කාර්ය කෙරෙන තුරු කාගේ රැවටිල්ල කියන වචනේ තියෙනවා. පාරුව පදින තෙක් දිඹේ කැළඹිල්ල මාරුව බල බලා දියට කැළඹිල්ල සූර්ය උදා වෙන තෙක් පිනි බෑවිල්ල කියලා පද හතර ගලපලා ලස්සන කවියක් කියලා තියෙනවානේ. ඉතින් අපේ ඇසුර ඔක්කොම තියෙන්නේ අන්නේ වගේ කාර්ය කරනකන් තමයි. ඉතින් එවැනි ආර්ථ සිද්ධිය සලකාලා කටයුතු කරන අයට කල්යාණ මිත්‍රයෝ කියලා කියන්නේ නැහැ බුදුහාමුදුරුවෝ. බුදුහාමුදුරුවෝ කල්යාණ මිත්‍රයයි කියලා කියන්නේ ඊතර දක්වන කෙනාට ඊතර දක්වන කෙනා ගාව මේ වගේ දේවල් තියෙන්න ඉඩ තියෙනවා නමුත් ඒක ඉස්සර කරන්නේ නැහැ. අර්ථ සිද්ධිය සලකලා නෙවෙයි අර්ථ සිද්ධිය කියන්නේ අර්ථ ශාස්ත්‍රය සලකලා නෙවෙයි කටයුතු කරන්නේ අර්ථ සිද්ධිය සලකලායි ඒ නිසා එවැනි කල්යාණ මිත්‍රෙක් තෝරා ගන්න තමයි ගිය පාර ගාතාවේ පියෝච ගරුභාවනියෝච පත්තංච වචනක්ඛමෝ ගම්බීරංච කතං කත්තා නොචත්තානේ නියෝජකෝ කියන වචන පාවිච්චි කරලා තියෙනවා. ඒ අදහසම මේ ਸਰවචන් වහන්සේගේම ශ්‍රී මුඛයෙන් විරත් සන්දර්භයක් හරහා විස්තර කරනවා. ඒත් අංගුත්තර නිකායේ සත්‍යක නිපාතේ සඳහන් වෙලා තියෙනවා. කල්යාණ මිත්‍රයෙක් ඇසුරු කරන්ඩ, කල්යාණ මිත්‍රයෙක් හඳුනාගන්න උදව් කරන කරුණු ටිකක් ඒ කල්යාණ මිත්‍රයා දුද්දදන් දදාති දුක්ඛරං කරෝති දුක්ඛමං කමති කියලා ලකුණු තුනක් ආරම්භේ පෙන්ලා තියෙනවා. ඒ කල්යාණ මිත්‍යා දෙන්නේ ලේසියෙන් දෙන්න පුළුවන් එකක් නෙවෙයි. සාමාන්‍ය ලෝකයේ තියෙන තර්කයට නොගැලපෙන සමාහට අපේ අදා හිතේ අදහසොත් වලට නොගැලපෙන නමුත් හික්මීම සඳහා වෙන තිත්ත බෙහෙතක් වගේ එකක් බොහෝම ගෞරවයෙන් ශ්‍රද්ධාව ඇති කරලා ඒ කෙනාට පොවනවා. ඒක අම්මර තාතරවත් දෙන්න බැරි එකක්. ගුරුවරයෙක්වත් මේ ලෝකේ අපිට නොදිච්ච දෙයක්. කල්යාණ මිත්‍යා පිටකම් කාර්යයක් වශයෙන් ඉඳගෙන මේ දුක් දුද්දදන් දදාති දෙන්න බැරි දේ අමාරු දේ දෙනවා. ඒ මොකද අපි මේ සංසාරේ පුරාවට සීල ශික්ෂා සමාධි ශික්ෂා ප්‍රඥා ශික්ෂා අර සියල්ලම ලබලා තියෙනවා. ලැබල නැත්තේ සීල ශික්ෂාව, සමාධි ශික්ෂා, ප්‍රඥා ශික්ෂාව. ඒ මොකද මේ හික්මෙන්න කවුරක්වත් කැමති නැහැ. හික්මීම දකින්නේ එලිමහා ශිර කඳවුරක් වගේ. ඔක්කොටම ඕනේ කරලා තියෙන්නේ නිදහසේ සරණ සියොත්සේ කුරුල්ලන් වගේ ජීවත් වෙන්න. ඉතින් අපි එවැනි ජීවත් වෙන කල්යාණ මිත්‍රයෝ, යාළුවෝ, මිත්‍රයෝ හරියට හොයනවා. පෑනේ මිත්‍රයන් හරහා, විනෝදාන්ත හරහා සම්භාෂණ පවත්තලා සැනකෙලි වලට ගිහිල්ලා මිත්‍රයෝ හොයනවා. නමුත් මේ මිත්‍රයෝ දෙන කිසිම දෙයක් ਸਰවචනාංශේ පේනා නැහැ දුෂ්කර දේවල් කියන්නේ. දුෂ්කර දේ දෙන්නේ හික්මීම දෙන කෙනා. හික්මීම උගන්නන කෙනා අපි ආචාර්ය උපාධ්‍යයන් වාසලා කියලා පොතේ වචනේ සඳහන් කරලා තිනවා. ඒ ඇත්තෝ ඒ දෙන්නේ ප්‍රිය නිසාම නෙවෙයි බොහෝ කාලයක් ඇසුරු කිරීමෙන් යහ ධර්මය සිද්ධ වෙන නිසා. ඒ නිසා කල්යාණ මිත්‍යා ඒ දේ දෙන්නේ අනික් කෙනෙක් වගේ ආපහු යමක් බලාපොරොත්තු නෙවෙයි. ඒක කල්යාණ මිත්‍යාගේ තියෙන ප්‍රධානම ලකුණ තමයි න්‍යාය පත්‍රයක් නැහැ. යට කූට අදහසක් නැහැ. ඒ දේ දෙනවා. එතකොට ඒ දෙයට බුදුරජාණන්සේ වචනෙන් කියනොත් තියෙනවා නම් කියන්නේ දුද්දදන් දදාති. දෙන්න අමාරු දෙයක් දෙනවා. ඒ කල්යාණ මිත්‍යාගේ හැටි. දුක් කරං කරෝති. ඒ ඒ පුද්ගලයා පුරුෂ ධම්ම සාර්ථී ගුණයක් පෙන්වනවා. අපි ළඟ තියෙන අඹරන්න බැරි දේවල් අඹරනවා. නවන්න මේ අඹන්න බැරි දේවල් අඹනවා අපේ පෞරුෂත්වය දපණය කරනවා අතට අහුවෙච්ච මැටි ටිකක් කුඹලා එක එක මැටි බහන්න හදන්නේ කොහොමද? ඒ වගේ තමයි කල්යාණ මිත්‍යාසට අහුණාට පස්සේ එයා කෝවි දාලා අඹනවා වගේ උණු කරලා හැඩ කරනවා වගේ ඇඹිල්ලක් අඹනවා. ඒක කාටවත් කරන්න බෑ. කල්යාණ මිත්‍යා ඒක කරනවා. බුදුජානනාථට අපි ඒක ප්‍රධාන කල්යාණ මිත්‍යා වශයෙන් සඳහන් කරලා තියෙන්නේ කුරුස ධම්මසාර්ථි ගුණය. කුරුසයන් দমনය කිරීමේ ගුණයක් උන්වහන්සේ ළඟ තියෙනවා. ඒ මොකද මේ සියලු ගුණයන්ට උන්වහන්සේ අධිපති නිසා ඕනම කෙනෙකුගේ ඕනම ගුණයක් මත් කරලා ගන්න පුළුවන්. ඒක නොකර ඉන්නෙත් නැහැ. කිසියම් දෙයක් අපේක්ෂාවෙන් නෙමෙයි කරන්නේ. ඒ දුෂ්කර කෘත්‍ය කරනවා සමහර විටක පටන් ගන්නකොට ඒ කල්යාණ මිත්‍ර හොයා ගුණ හොයාගෙන යෝගාවචරයාටවත් පේන්නේ නැහැ මේ කරන්නේ හොඳද නරකද කියලා. පේන්න තියෙන්නේ ගොනෙක් කැලෙන් අල්ලගෙන ඇවිල්ලා හරහා දාලා ඌට කුර ගහනවා. ඌට නාශනවත් දා ගන්නවා රත් වෙච්ච යකඩකින් නහය විදලා පිටේ හංගඩු කියනවා. හංගඩු තියලා තමයි ඌ බැඳලා වැඩ අරගන්නේ. එතකොට ගොනාට පේන්නේ මේවා කරන්නේ අමනුෂ්‍යෙක් වයි කියලා. නමුත් ඒ ටික කෙරුවේ නැත්නම් ගොනාට කරත් එකට බැඳලා වැඩ ගන්න බෑ. ඒක නිසා මේ සීල ශික්ෂාවට සමාධි ශික්ෂාවට ප්‍රඥා ශික්ෂණයට දපණය කරලා ගන්නකොට ඉතින් මේ කල්යාණ මිත්‍යාන ආශ්‍රණව දානවා. කුර ගහනවා. හංගන తీරනවා. ඉතින් එතකොට ඒක දරා ගන්න නම් එවැනි කරදරයක් කරද්දී පවා මේ කල්යාණ මිත්‍යෙක් කියලා දරා ගන්න නම් දැනගන්න ඕනේ කල්යාණ මිත්‍යා කරන්නේ දුෂ්කර කෘත්‍යයක් කියලා. අනික කෙනෙකුට කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. අනික් කෙරු කෙරුවනම් ආපසු හැරලා ගහන්න ඉඩ තියෙනවා. බනින්න ඉඩ තියෙනවා. දොස් කියන්න ඉඩ තියෙනවා. කල්යාණ මිත්‍යා දන්නවා ඒක කරන්න කාලානුරූපව ඒ දුෂ්කර කෘත්‍ය කරනවා. ඒක කවදාකවත් ඒ තමන් මෙතෙක් ගර්තන ලීසලකපු කර්තන ලීසලකපු කෙනෙක්ගේ නොවෙන්න ඉඩ තියෙනවා. මොකද ඒ කෙනෙකුට එච්චර ආත්ම විශ්වාසයක් නැහැ. මේ මනුස්සයා මේ විදිහට කීකරු කළ යුතුයි. කීකරු කරන්න පුළුවන්. ධර්මයට කවුරුරක් ඇති කරන්න පුළුවන් කියලා එයත් ඒ පරිශන කළා නෑ. බුදුහාමුදුරුවෝ කරලා තියෙනවා. බුදුන් සරණ ආසන වශයෙන් ඒක නිෂ්ඨාව වශයෙන් සාර්ථක වෙන බව ඒ නිසා දුෂ්කර කෘත්‍ය කරනවා. අඟුලිමාලව බිම දානවා කියන එක රජුරුවන්ගේ තේනාවකට බැරි වුණා. නාලාගිරි යථාට රාකලපු 16ක් පොළ එනකොට ධන බිමාන්නනවයි කියන එක ඒ වීදි හිටව කාටවත් හිතා ගන්නත් බැරි වුණා. බුදුරජාණන්සේ වෙත පැමිණිච්ච හැම කෙනෙක්ම ඒ දපණය කරගත්තේ ඒ දුෂ්කර දේ හරහා. දුෂ්කර දෙයක් කරනවා ඒක කරන්න පුළුවන් බුදුජානනාථ. ඉතින් ඒක කල්යාණ මිත්‍රෝ ගාව තියෙනවා. දුක්ඛමං කමති ඒ සියලු දේ කරත් ඒ දෙන කල්යාණ මිත්‍යාට ඒ ගෝලයා විසින් ඒ කීකරු සූච කීකරු ගෝලයා විසින් නපුරු වචනේ බයි. නපුරු හිතවිලි හිතනවා. නපුරු වැඩ කරනවා. එතකොට තනේ කිරදෙන අම්මට දත් වෙන දරුවා තනේ පොඩ හපල බලනවා. තත් කිරි බොන ගමන් තනේ පොඩ්ඩක් හපලා බලනවා. තනේ කියන්නේ බොහොම සංවේදී තැනක්. අම්මා දන්නවා ඉතින් මූගේ අම්මගෙම්ම කිරි බීලා කැල්සියම් ධාතුව දාලා ඉර වලට ගිහිල්ලා දත් ඇවිලා දත් වලින් හපන වෙලාව වගේ ඒ කල්යාණ මිත්‍රයාට ඒකීකර ගෝලයක්. අපි කියන්නේ කීකර ගෝලයක් නමුත් නරක නපුරු වචන කියලා බයි. නරක නපුරු හිතවිලි හිතන නරක ක්‍රියා කරන. අන්න ඒ වෙලාවේදී තනෙන් කිරි දෙන අම්මා තනේ හපන දරුවට කනට ගැහුවත් අනිත් තැනින් කිරදෙනවා වගේ ඉවසිල්ලක් ඉවසනවා රාජ්‍ය සපක් සඳහාවත් ඉවසන්නේ ඉවසිල්ලක්. ඒකෙන් තේරුම් ගන්න පුළුවන් මේ මම ආශ්‍රය කරන එකනා මේ ඒ වෙලාවට කිපෙන ගති දැක්කත් දීර්ඝ වශයෙන් බලනකොට ඉවසීමේ ශක්තියක් ඒක මේ ලාභයට පරෝජිත සත්කාරට සම්මානක නිවසීමක් නෙවෙයි ධර්ම කෞරවයෙන් කරන නිවසීමක් අන්නේ ඉවසීම හරහත් කෙනෙකුට දැනගන්න පුළුවන් මම මේ ආශ්‍රය කරන කෙනා අමාරුවෙන් තිත්ත බේතක් බොන්නා වගේ ඉවසාගෙන කටයුතු කරන්නේ මේ Taman ළඟ තියෙන පණිවිඩය ඊගාව પરම්පරාවට දෙන්නයි. මේක මානව දැනුමෙන් ගිලියේ නොයන්ඩයි, නිවි પરම්පරාවටපත් නොකරගණ්ඩයි. ඉතින් කවදා හරි මේ ඒ ගෝල බාලයා ඒක තේරුම් ගන්නාතෙක් තේරුම් අරගන්නවා හරියට කියලා දෙන්න බැරි නිසෙච්ච නිසානේ මට මේ වැටුම් ගන්න සිද්ධ උනේ හිත නරක කරගන්න සිද්ධ උනේ කවදටි එයත් කාටට කියලා දෙන මට්ටම මොහොරච්ච දාසේ යාර තේරෙයි මේ මේ දුෂ්කර දේ දෙන එක කොච්චර අමාරුද කියලා. දුෂ්කර දේ කරන එක කොච්චර අමාරුද කියලා එදාට එයාට එක පාඩමක් වෙයි. මේ ඉවසීම නැතුව මේ කල්යාණ මිත්‍ර પરම්පරාව ඉදිරියට එනිසා දුද්ද දන්දදාරි දුක්ඛමං ක දුක්ඛර කරෝති දුක්ඛමං කමති කුයමසාවි කරෝති තමන් ළඟ තියෙන සියලු රහස් හෙලි කරනවා මම මෙතෙන් එනකොට මටත් ওই ප්‍රශ්නේ වුණා ඒක සාමාන්‍ය අපි කතා කරන්නේ නැති දේවල් නමුත් ඔබ දැනගනි මේ විදිහේ සීල ශික්ෂාව ප්‍රඥා ශික්ෂාවක් සමාධි ශික්ෂාවක් වඩන්ඩ ඌව වසං කරගෙන බෑ චපල ගති වලින් බෑ මායා ගති වලින් බෑ ෂට ගති වලින් බෑ ඒ සෑම දෙයක්ම විඥානේ පොරට ගන්නවා ආහාර කරගන්න නිසා කල්යාණ මිත්‍රත්වේ නාමයෙන් ධර්ම ගෞරවේ නාමයෙන් හෙලි කරපන් සියල්ල හෙලි කරනවා කියන එක මේ කමඨාන් සුද්ධ කරනකොට පේන දේ පේන හැටියට කියන්න කාටවත් බෑ ඔක්කොමලා මේක තෝරනවා. මේ හොඳ වික්ක කියන්න ඕනේ, නරක එක වසන් ගන්න ඕනේ, මෙහෙම වෙන්න ඕනේ කියලා හිතේ මොනවදෝ ගොඩක් තියාගෙන ඒ නිසා කවදාකවත් හෙලිය රවුව වෙන්නේ නැහැ. ඒ නිසා කල්යාණ මිත්‍යා කරන්නේ Taman හෙලි කරලා පෙන්නනම. මේක වසංගන දෙයක් නෑ වසංගන හැමදේම කෙලෙස්. කෙලෙස් වල ස්වභාවය වසංගනේ. වසංගන දේ කෙලෙස්. හෙලි කරොත් බබලන. බුද්ධ දේශනාවේ සඳහන් කරලා තියෙනවා තථාගතස්ස භික්කවේ දේශිතෝ ධම්ම විනයෝ විවටෝ විරෝචති න පටිච්චාන. මහන්නේ මේ දේශිත ධර්ම විනය හෙලි කරන්න කරන්න බබලනවා වැහුවොත් නෙවෙයි. වැහුවොත් උතුම් කළ සලකන දේ තමයි ස්ත්‍රී ලිංගයයි වේද මන්ත්‍රයි. ඒක හෙලි කරන්න ඕනේ. හෙලි කරපු ගමන් ඒකේ ගුණ නැති වෙනවා. ඒ නිසා ස්ත්‍රී ලිංග නිතරම වහලා තියෙන එක. වේද මන්ත්‍ර හංගලා තියෙන එක. බුද්ධ දේශිතය හෙලි කරන්න හෙලි කරන්න බබලනවා. ඒ නිසා කල්යාණ මිත්‍යා තමන්ගේ චරිතේ තමන් දන්න දේ Tamanට කිය යුතු දේ හෙලි කිරීමේ ගුණය තියෙනවා. නමුත් ශිෂ්‍යයාගේ ගුයන් අස්ස පරිගුයති ශිෂ්‍යයාගේ රහස් හංගන. කාටවත් කියන්නේ අරයකට මේ මේ ගුණ තියෙනවා මේ මේ නපුරු තියෙනවා මෙයාට මෙහෙමයි මෙහෙමයි කියන එක Taman අනුමානෙන් දැනගත්තට ඒක කාටවත් චරිත ඝාතනය පිණිස දෙන්නේ නැහැ. එනිසා තමන්ගේ රහස් හෙලි කරාට අනුන්ගේ රහස් රකින්න බැංකුවක් වාගේ හැම කෙනාගෙනම දන්නවා. නමුත් තව කෙනෙකුට ධර්ම නොදන්න කෙනෙකුට ඒක ආයුධයක් වෙන්න දෙන්නේ ඒ ඒ ශිෂ්‍යයාටත් වගකීමක් දෙනවා. මේක මගේ වෘත්තියමේ බැඳීමක්. මට හැකියාවක් නැහැ. මම ඒ තොරතුරු කාටවත් දෙන්න. දුන්නොත් කල්යාණ මිත්‍ර අපේ ඉවිසුමට ඒක නින්දාවක් වෙනවා. ඒ නිසා තමන්ගේ දේ හෙලි කරාට අනුන්ගේ දේ එතකොට අනින් කැත්තෝ තමන්ට හරියට දේවල් හෙලි කරන්න පටන් ගන්නවා. ඒ කවදාකවත් නරක විදිහට පාවිච්චි කරන එක තමයි නොචත්තානේ නියෝජය කියලා කියන්නේ. අන අනවශ්‍ය විදිහට යොදවන්නේ. ඔබ මට අවල් දෙය කියලා තියෙනවා මට මේ වැඩේ කරේ නැත්නම් මම මේක මේක කියනවා කාට හරි කියලා කවදාකවත් එයාව ඒ තොරතුර මුල් කරගෙන පුද්ගලයා අපහසුටපත් කරන්නේ. ඒක Taman තුල නෑ. Tamanගේ වහිලි කරනවා. Taman වෙත පැමිණෙන සියලු දෙනාම ಗುಣ හෝ වේවා අගුණ හෝ වේවා Taman ඒ කට්ටිය මනලා තියෙන දේවල් තව කෙනෙක්ගේ නොදන්න අමනේකෝගේ ප්‍රයෝජනෙ පිණිසට අහු නොවීම පිණිස ගුය අස පරිගුයති. ඒ වගේම අපදාසුන ජහති. කරදරයක් වෙච්ච වෙලාවක ඒ මිනිස්යාගේ වංශ කුලයේ වර්ධ ප්‍රදේවල් හිතේ තියාගෙන දේවල් මොනවාක්වත් බලන්නේ කලියුත්ත කරනවා. එයාට අමාසොටපත් වෙච්ච වෙලාවේදී Eh, මේ මගේ ශිෂ්‍යයයි කියලා හෝ මේ මගේ ගුරුනාංශ කියලා හෝ මේ මගේ උපාධ්‍යයන් වහන්සේ කියලා හෝ අන්තිවාසිකයි කියලා කිසිම eh, තාරාතිරමක් නැහැ ආපදාවේදී. ආපදාවේදී ගුරුවරයා ගෝලයාට ගෝලයා ගුරුවරයාට කරන වත්කමවත් පිළිවෙත් කරන්න. ඒකේ කතා දෙකක් නැහැ. එතකන් ලෙඩ රෝග නැත්තාකල් ගුරු ගෝලයා ගුරුවරයාගේ දපවාස් කරනවා. ලෙඩ වෙච්ච ගමන් ගෝලයා ගුරුවරයාගේ දපවාස් කරනවා. නුට්‍රියල්ටි දෙන්න ඕනේ, දහත් අනුසාරසලා දෙන්න ඕනේ, විමසන්න ඕනේ. ඔක්කොම උපස්ථාන කරන්න. ආන්නේ ගතිය පේන තියෙන ආපදාවක් ආවට පස්සේ තාරතිරමක් නැහැ, අතාරින්නේ නැහැ. අතපලයට නැහැ, නැජහති. ඒ වගේම කීනේනන අත්නා කීනේ නාති මඤ්ඤති. එයා නින්දා හරත් වැඩක් කරනවා. අඩුපාඩුවක් වෙච්චාම තුච්ච කළා පාත් කරන්නේ. මේ මනුස්සයා මෙහෙම මෙහෙම කෙරුවයි කියලා ඒ කල්යාණ මිත්‍ර කිවිසුම දීපේකනාගේ සෑම වැරද්දක්ම වහලා නිකන් පක්ෂග්‍රාහී ගතියක් දක්වනවා. එයා නින්දාවට, අවචාවට, අතපල්ලේ වැටිලා අවලම් අවනම්බුවටපත් වෙච්ච වෙලාවේදී මම ඔක දැනගෙන හිටියා වාට ඔක වෙයි කියලා වා මෙහෙම තමයි කියලා පුංචි කළ සලකන්නේ. මෙන්න මේ ಗುಣ ටික ਸਰවඥන් වහන්සේ ළඟදී විච්ච කල්යාණ මිත්‍ර ගුණ මෙන්න මෙහෙම ගුණ තියෙන කෙනෙක් ඉන්නවනේ එහාව දිගටම අත්ත කුසලයේ සලකලා ආශ්‍රය කරන්න කියන එකයි ගියසුමානි කියන කතිය. අද අපි මේ ටික ඉගෙනගෙන යන්න හදනවා නෝචේ ලබේත නිපකං සායං සද්දින් චරං සාදු විහාරි දීරං. මෙන්න මෙවැනි ගුණ සහිත වූ සහායකෙක් නිපක පඬිතෙක් සිදි නොලැබුණේ වීනම් රාජවරට්ටං විචම් පහය ඒකෝචරේ කග්ග විසානකප්පෝ දිනෝලට රට හැරපියා යන රජ කුසේ එක කංග වේලගේ තංග තනියම වගේ හැසිරෙන්නේ කියලා. ඉතින් මේ දෙක බලනකොට මේ කොහොම මේ දෙක මේ කාරණා දෙක යොදවන්නද කියන්න බෑ. එක පැත්තකින් කියනවා එහෙම කල්යාණ මිත්‍රෙක් සොයන සුළුව, කල්යාණ මිත්‍ර ගුණ වඩමින්, එවැනි කල්යාණ මිත්‍රෙක් එක්ක යටතේ අන්තිවාසිකව ගෝලයක් වාගේ, කල්යාණ මිත්‍රෙක් වාගේ, තප්‍රමචාරින් කෙනෙක් වාගේ අසු කරන්නේ. අනිත් පැත්තෙන් කියනවා එහෙම කෙනෙක් නැත්නම් ආයෙත් කඟ වේනෙක්ගේ තනියක වගේ හැසිරෙන්නේ කියලා. ඉතින් මේක දාර්ශනිකව කොහොමද කවිස්තන්න පුළුවන් ප්‍රශ්නයි. දෙකම තියෙන ත්‍රිපිටකයේ දෙකම ශ්‍රී මුක දේශනා කොතනදීද අපි මේ අපේ ආධ්‍යාත්ම ජීවිතෙත් මේක සම්බන්ධ කරගන්නේ කියලා බලන එකයි අපි මේ අපේ තියෙන ඥාන මට්ටමින් කරන්න හදන්නේ. ඉතින් මට හිතුණා මෙන්න මෙහෙම අර්ථකථනයක් දෙන්න මෙවැනි ಗುಣ සම්භාරයක් දිනු කරපු සර්වචන් වහන්සේ සර්වචන් වහන්සේ මේ චර්චාක් විදිහට ගත්තොත් සාරා සංඛ්‍ය කල්පලක්ෂයක් උන්වහන්සේ දිනු කරා මේ විදිහට මම කියන වචනයක් දෙපාරක් හිතන්න නැතුව අහන්න තරම් ಗುಣ දිනු කරා. ඒ වගේම කිසිම කෙනෙකුට හානියක් කරන හිතවිල්ලක්වත් නැති කරන්න ಗುಣ දිනු කරා. දිනු කරලා උන්වහන්සේ මේ සාධනයක් පිළිටෙව්වා, බණ කිව්වා, සංඝ දාසනයක් පිළිටෙව්වා. ඒ ඔක්කොම කරත් අන්තිමට සර්වජන් වහන්සේට මේ වචනේ කියන්න සිද්ධ වුණා, සිද්ධ වෙලා පාර්ලිය වනයේට යන්න වුණා. බුදුරජාණන්සේ අවුරුදු 35 දී මාරය ඇවිල්ලා කිව්වා පරිණාම පාණ්ඩේක ඊට පස්සේ කොහේ මම ආවේ මේ කෘත්‍යයකට මේ සිවුරක් පිස ඇති කරන්න ඕනේ. ඒ දිගට මාරවිලකව දැන් හරිනේ දැන් හරිනේ දැන් හරිනේ කියලා අවුරුදු 45ක් බුද්ධ කෘත්‍ය කරේ සතේ එකක් ලාභයක් ලබන්නවක්වත් ඕවර් ටයිම් ගන්නවක්වත් ලාභ සත්කාර සම්මාන සිලෝක ලබන්නේ දවසකට පැය 18 ගන්න. අවුරුදු 45ක් වැඩ කරේ මේ ශාසනය නැත්නම් මේ පණිවිඩය දෙන්නයි. තමයි අන්තිමට සංඛ්‍යා වාචලා කිව්වේ මොකද්ද? ස්වාමීන් වහන්සේ ගැන කරදර වෙන්න එපා. අපි ඒක විසඳ ගන්න ඔබ වහන්සේ විවේක වෙන්නේ. ඒතර පුත්‍රජානන්සේ රාජාව රට්ටම් විචතම් පහය දිනූ රට හැරපියාන රජ කුසේ පාර්ලි වනයේට වැඩියා. පාර්ලි වනයේට වැඩි වැඩියේ පස්තායකට කියලා නෙමෙයි. කලින් කියලා නෙමෙයි. පාත්‍රය ගත්ත පිටත් වුණා. ඉතින් එහෙම දෙයක් සරුවච්චන් වහන්සේ නමකට සිද්ධ වෙනවා නම් එකක් නෙවෙයි කීපයක් වුණා. එතකොට භාවනා කරන කෙනෙකුට කොච්චර සමන් කල්යාණ මිත්‍රයෙක් වශයෙන් වැඩ කරත් අනුන්ගේ දෙයියට අපිට වචන ඇහෙන්න ඉඩ තියෙනවා. අනුන් කරන කෙනෙහිලි දේ පේන්න ඉඩ තියෙනවා. අනුන් හිතන හිතවිල්ල ක්‍රියාවේ පේන්න ඉඩ තියෙනවා. එතකොට හිතන්න නරකයි. ඒ ඒ හිතන හිතවින පුද්ගලයාගේ දෝෂයක් කියලා. මේ ශාසනය කියන්නේ මහ පුදුමාකාර ගැඹුරක්. සංසාර කියන්නේ පුදුමාකාර දුක්ඛිත තරම්. ඒ වෙලාවේදී Tamange විවේකය හොයනව ඇර අර ඉතල läගගෙන ඉඳලා අර පුත් ළඟේ දොස් බල බල මම මෙච්චර උදව් කරලා තිනවා මෙහෙම කරලා තිනවා මට මෙහෙම කිරුවද කියන එක මොනව දුකතියක් අත්‍යති කරන්නේ. ඒ වෙලාවට දැනගන්න ඕනේ දැන් මෙතන මම ඉන්නවට වැඩිය හොඳයි නැති වෙන එක. මම එතකොට යන්නේ මේ කෙනෙකුට දෝෂයක් නිසා නෙවෙයි කක්ක විසාන සූත්‍රයේ සරුවත් අංශය සඳහන් කරලා තියෙනවා. නොචේ ලැබේත නිපකං සහායං සද්දින් චරං සාදු විහාරි දිහිරං රාජාව රට්ටං විසම්පහාය ඒකෝ චරේකක විසානකම් උද්ධහරි උත්තරමන්නාසලා පුතුණාට පස්සෙත් කළා බෝසත් කාලෙත් කළා තියෙනවා පස්සේ බුදුරජාණන් වහන්සේට විතරක් නෙවෙයි ඕනම ශාසනික මෙහෙවරක් කරන කෙනෙකුට එහෙම අවස්ථාවල් ඇති වෙනවා ඇති වුණාට පස්සේ තමයි විවේකී හොයාගෙන යන්නේ කාටවත් කෙනෙක්මකට නෙවෙයි ඒ ලෝක ස්වභාවයේ ඇති අන්න ඒ බව දැනගන්නේ උගාක්ම ඝණයා හැසුරු කරන සංඥා විතරයි. විශාල ඝන ඝන සංඥා ප්‍රමාණයක් ඇසුරු කරන ඝණනායක හාමුදුර කෙනෙකුට මේ පණිවිඩය දන්නේ නැත්නම් ඒ ස්වාමීන් වහන්සේ මියා දෙන්න සිද්ධ වෙන්නේ පශ්චාත්තාපය. මහසීසයඩ ස්වාමීන් වහන්සේ කුඩා ගුරුමේ වැඩ කරා. වැඩ කෙරුවට මොකද සෑහෙන කෙනෙහිලි වින්දා. රාජ්‍ය සහයෝගය තුන හැම කෙනෙකුම මේකේ තියෙන අතාර්කිකත්වයේ ගැළපෙන්නේ නැති ගතිය සඳහන් කරා. ඒ නිසා මහසිසාරට දිහා ප්‍රසන්නව නායකත්වයෙන් බලන කෙනෙකුට හිතෙනවා යුග මෙහෙවරක් කරපු මහා පුරුෂයෙක් කියලා. අතුන්වහන්සේ කියලා තියෙන්නේ සෙනක ඉන්නකොට මම සෙනකට උපදෙස් දෙනවා සෙනක නැත්තම් මට උපදෙස් දී ගන්නවා කියලා. මාව කොටු වුණා නම් එතකොට දැනගන්නට උඹ දැනගනින්. ඔය කොච්චර જાති හිටියත් මී මැසට මීව වැටෙනවා වගේ රහුව බඳගෙන ආවත් ඔය කොටු වෙන වෙලාවක් එනවා. ඔබ අතපල්ලේ වැටෙන වෙලාවක් එනවා. ඔබ නිින්දා ලබන වෙලාවක් එනවා. අන්න ඒ වෙලාවට උපදේශ මතක තියාගෙන කට්ටියත් එක්ක ආශ්‍රය කරනවා. කවදාකවත් නෑ. ඉතින් මම අතුරු කෙරුවේ ඇත්තට පන්සාංශකේ ගෝල ස්වාමීන් වහන්සේ මහසිසාරට ගෝල ස්වාමීන් පන්සාංශේ උන්වහන්සේ පොතේ ලියලා අස්සම් කරලා තිනවා ප්‍රසිද්ධ කර්මස්ථානාචාර්යවරයෙකු වුණත් නිතරම පිටිපස්සේ යන ගෝල පිරිසක් සිටිය යුතුම නැත. ඕන වෙලාවක අතහැරලා යන්න පුළුවන්. ඉතින් ඒක බලනකොට වෙන්නේ අකරුණාවෙන් සඳහන් කරන දෙයක්. එහෙම නැත්නම් මේ හිතමනාපෙන් සඳහන් කරන දෙයක්. එහෙම නැත්නම් මේ වෙලාවට අනික් කෙනෙකුට කොනහට කියන දෙයක්. නමුත් මේ බුදුරජාණන්සේම දෙයක් කියනා නෙවෙයි. බුදුරජාණන්සේ පෙන්ලා දීලා තියෙන්නේ ඔබේ මුළු ගමනටම ඕන කරන කල්යාණ මිත්‍රය තමයි. මුළු අමාරු භ්‍රමචාරීම කල්යාණ මිත්‍රය. නමුත් මේ කල්යාණ මිත්‍රයා හැන්දෙන් ගිනුවට හැන්ද මිටෙන් බෙදෙන වෙලාවක් එනවනේ. ඒක කල්යාණ මිත්‍යාගේ දෝෂයක් නෙමෙයි සංසාරේ තියෙන භයානකම. දුකේ තියෙන භයානකම නිසා ඒ පුද්ගලයාත් එක්ක ගැටෙන්න එපා. ඒලාට තනිව හැසිරියන් කියන එක. ඉතින් ඒක යෝගාවචරයට භාවනා ජීවිතයේදී මෙන්න මේ විදිහට ගැඹුරින් සලක ගන්න පුළුවන්. අපි නිදර්ශනයක් වශයෙන් ගත්තොත් මේ නිසන් වගේ වණේ වගේ තණ්ඩ ආවම අපි නිතරම සඳහන් කරනවා මෙතෙන් දෙන හැම කෙනාම අපි ශ්‍රද්ධාව කියන ගුණයට අගය කරන මිනිස්සු ශ්‍රද්ධාවන්තයෝ තමයි ඉන්නේ. ඒ වගේම වීරියවන්තයෝ වෙන්නේ මේ ගෙවල් දොරවලුත් වැඩ කරලා ඒව යම් ප්‍රමාණ සාර්ථකත්වයක් ලැබලා ඒවෙන් පොඩකට අයින් වෙලා මම්මගේ වැටලි කරගන්න ඕනෑ කියලා ලොකු <clears throat> වීරියක් ප්‍රයත්නයක් ඇතිගෙන තමයි මේ වගේ දඟට එන්නේ. සමහර විටක ඒකේන සතිය නොදන්නවා වෙන්න පුළුවන් සතිය දැනගෙන ඉන්නත් පුළුවන්. යම් ප්‍රමාණයකට සමාධිය නැත්තම් සමාධිය අගය කරන කෙනෙක් ප්‍රඥාව නැත්තම් ප්‍රඥාව අගය කරන කෙනෙක් ඒ නිසා මේ ශ්‍රද්ධා විද්‍ය සති සමාධි ප්‍රඥා කියන මේ ಗುಣ ටික හැඟීමක් ඇති කෙනෙක් තමයි මේ වගේ තැනකට එනවා එහෙම නොවන নানা ආකාර විසමාදාස ඇති උත්පත්ති වෙන පොදුවේ එහෙමයි එන්නේ ඉතින් ඒ වගේ කට්ටිය ආපුවාම මේ නිසන්වනේ කරන්න හදන්නේ මේක නිතරම මූලික අදහසක් නෙවෙයි අපි කරන දේ තේමාව මෙච්චරයි. ඔය ශ්‍රද්ධාවටත් වීර්යයටත් සමාධියටත් ප්‍රඥාටත් වැඩිය සතිය උතුම්. සතියයි ඉස්සරහින් තියන්න ඕන. ඒක තිබ්බ දවසේ උඹලා පණිවිඩය ගත්තා වෙනවා. එහෙම නැත්නම් කොච්චර කල් නිස්සරණවනේ හිටියත් මේ නිස්සරණනේ පණිවිඩය ලැබිලා නැහැ. සතිපට්ඨානයයි මෙතන උගන්වන්නේ. ඒ සතිපට්ඨානනේ මේ සද්ධාව නැතුව නෙවෙයි ඕනේ. හැබැයි ඉස්සර වෙන්න දෙන්න එපා. ඒ සත් ඒ සතිපට්ඨානේ පිටන්න වීර්ය නැතුව බෑ හොඳටම වීර්ය ඕන. හැබැයි ඒකට ඉස්සර වෙන්න දෙන්න එපා. මේ සතිපට්ඨානේ වඩනකොට සමාධිය එනවා. හැබැයි ඔළුවට ඉතින් අත දාන්න දෙන්න එපා. මේ කරනකොට විවිධාකාර ඥාන එනවා. පැහැය වෙන්න එපා. සත්‍ය මිශ්‍ර කරපන්. කරගෙන හැම වෙලාවෙම පෙරටුව සතිය ධාන ගමන් කරනවා නම් අර සද්ධාව සහ ප්‍රඥාව දෙක සමබර කිරීමේ කෘත්‍යයත් උපේපු සද්ධාව වීර්ය දෙක ප්‍රඥා දෙක සමබර කිරීමේ කෘත්‍යයත් මේ ගුණය නිසාම රැකිනවා. වීර්ය සහ සමාධිය දෙක එකිනෙකා උරුට්ටු අල්ලන්නේ නැතුව උරුට්ටු වෙන්නේ නැතුව රණ්ඩු අල්ලන්නේ නැතුව සමබර කිරීමත් සත්‍යයේ නායකත්වය හරහා ඉබේ කෙරෙනවා. ඉතින් එතකොට මේ පස් දෙනාම සතිය පෙරට කරන ඉදිරියට යනකොට අපිට කියත හැකි දල වශයෙන් චෛසික ධර්ම අතර සතික්වාහම් භික්කවේ සබ්බත්තිකං වදාමි කියලා සතිය මහණෙනි හැම තැනදීම අපේක්ෂා කළ යුතුයි මේ භාවනා ජීවිතයේ හොඳම කල්යාණ මිත්‍රේ සතිපට්ඨාන කියන්නේ ඒකයි මෙන්න මේ විදිහට අපි හිතමු යම් කෙනෙක් සතිය වැඩුවා විතරක් නෙවෙයි සතිය ආරක්ෂා කළා විතරක් නෙවෙයි සතියට තීන්දුව කිරීමේ හැකියාව අධිකාරී ශක්තිය දෙනවා. ශ්‍රද්ධාව ආවට නිතර ප්‍රඥාවත් එක්ක ගලපලා බලපන් දෙක සමවර වුණේ නැත්නම් විසම රෝධ හොදපු යුදපු රතයක් වගේ ගමනේ වෙහෙස මගියට වෙහෙසයි. ප්‍රඥා වීර්යය එනකොට නිතරම සමාධියත් එක්ක ගලපඬ ගැලපුවේ නැත්නම් වාහනේ මගින්ට දුෂ්කරයි විසම රෝධය යුතුව වගේ. මේ රෝධ සම්බර වුණොත් වාහනේ ගමන පහසුයි. ඒ නිසා සතිය හතිය උපයන්නත් ඕනේ. ධ්‍යානස කරන්නත් ඕනේ. සතියෙන් මේ සමබර කිරීමේ ඉන්ද්‍රිය සමතාවය රකින්න ඕනේ. ඉතින් මේ විදියට හදාගෙන සතිය ඒ සීල කෘත්‍ය සම්පාදනය කර දෙන මහාමතිවරයෙක් වයි කියලා කියනවා සතිය. හැම කැම් වාදනයක තියෙන බත් වලටත් ව්‍යංජන වලටත් සමසේ වැඩිච්ච ලුණු වගේ ඒ දේ රසේ මත කළ දෙන සතියෙන් කියනවා. ලුණු නැත්නම් සතිය. රසේ නෑ ඒක නිසා ආරක්ෂාමිය රාජකීය ආරක්ෂාමිය. දෙමෙහිට ලුණු මාත්‍රාව දානවා. අනිත් වගේ සතියත් එක්ක ගිහිල්ලා හිතන්න දවසක සතිය අමතක කරන්න වෙන වෙලාව. සතිය හැලෙන වෙලාවක් අන්නේ සතිය හැලෙන වෙලාවේදී ඊසාත බඳගෙන අඬන්න ගත්තොත් මම මෙච්චර වෙලා ගෑණි දරුවෝ දීලා ඇවිල්ලා අරක බාන දාලා ඇවිල්ලා රත්තරන් මිනිමුතු දාලා ඇවිල්ලා ගම කරන දාලා ඇවිල්ලා වැඩිවේ මේ සතිය නොවේ දෝ මේ පෙම්බර සතිය මගෙන් කිලි වුණා දෝ කියලා ඒ සතියෙන් දුරස් වෙන වෙලාව එනකොට රාජාවරට්ටම් විජිතම් පහය කියන විදිහට ඒ සතිය තුරස් වීම සතිපට්ඨානයේ අත්‍යන්ත වැදගත් අංගයක්. Taman විසින්ම වඩන ලද සතියෙන් සමුගණ්ඩ වෙන වෙලාවල් එනවා. අන්නේ සමුගණ්ඩ වෙන වෙලාව වෙලාවේදී මේක මේ මට විතරක් වෙච්ච එකක් නෙවෙයි ඇත්තටම මම සතියෙන් විමුක්තිය ලබනවා. සතිය අත්‍යන්තයෙන් හිතුවේ මම සතියට වාල් වෙනවා. සතියට දාස වෙනවා. වැඩ ගත්තට පස්සේ අහලන්න ඕන. අහලනවා නෙවෙයි හැලීමක් සිද්ධ වෙනවන්නේ හැලෙන වෙලාවේදී වීරයෙක් වගේ ඔලුව කෙලිට යන ඵලයක්. ඔලුව පාත් කරන වැටුණා වගේ බය වුණා වගේ පශ්චාත්තාප වෙන්න අවශ්‍යතාවයක් නැහැ. මේ නිසා ශාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ පරිසම්බිදා මාර්ගයේ ඒ බල කතාවේදී සඳහන් කරලා තියෙනවා පමාදේ න කම්පතිටි සති බලං. ඒ ගුණය සතියට මාරුඩ කරලා පෙන්නනවා කොච්චර අප්‍රමාදගත කරන්න කියත් ප්‍රමාව වැටෙනවා. ඒක වළක්වන්න බෑ. මේ මනුස්ස ලෝකේ ඉන්න තාක්කල් මහා පරිණිරවාණයෙන් පරිණිරවාට යන තාක්කල් රහතන් වහන්සේලාටත් ඒවා සිද්ධ වෙනවා. බුදුහාමුදුරන්ටත් සිද්ධ වෙනවා. පමාව වෙනවා. ඒ පමා වුණාට පස්සේ පෘථග්ජනයා මේ භාවනා දන්නේ නැති කෙනා මේ වගේ ගාථා අහලා නැති කෙනා හිතනවා මේ මගේ සතිය කරන්නේ මට සීල් නැති නිසා මට සතිය කරන්නේ මට සද්ධාව නැති නිසා මේ සතිය කරන්නේ මට වීර්ය නැති නිසා කියලා මොකද එයාලගේ සද්ධාව අඩුයිනේ වීර්ය අඩුයිනේ සීලය පිළිබඳව දෙකට දෙතාවට අදහසක් නැතිනේ. ඉතින් හරි ආශාවකුත් වෙනවා සමාජය ගැන. මේ සතියේ කි සමාජයේ කිට්ටුම කරනවා සතිය. මේ සතිය නැති වෙච්ච ගමන් තමයි දෙස්ති ගන්නවා. මට මේ මේ කරදර සිද්ධ වුණා. ඒ කරදර වලට හේතුව සතිය නැති වෙන්න හේතුව මගේ ගුණයක් නුගුණයක් කියලා. හිතලා සතිය නැතිවීම හැම වෙලාවෙම පශ්චාත්තාප වෙන එක පුතඥය ගතියක්. සතිය විදීම සඳහා ගීගියතර ලැබිලා පූර්ණ කායින භාවනා ඉදලා ගත කරනවා. ඒ සතිය නැතිවීම ආත්ම සංඥාවෙන් ගන්න. ඒක ලියලා කියන මේ ශ්‍රද්ධාව නැති නිසා, වීර්ය නැති නිසා, සීල නැති නිසා, අසුවිරු ඥාන නැති නිසා. ඉතින් මේ විදිහට කල්පනා කරන එකෙදී කර්මස්ථානාචාරවරයාට පුළුවන් තරම් කරුණු දක්වනවා. මේ සතිය කියන එක ස්වභාවික දෙයක් නෙමෙයි. ඒක අස්වාභාවයෙන් මතු කරපු දෙයක්. බුදුන් කෙරේ පහළ වෙච්ච නිසා බුද්ධ ශාසනය කියන්නේ ඒකටයි. ඒ නිසා මේක කරන යන රාජ්‍ය අඩුපාඩු වෙනවා. ඒක නිසා පුළුවන් තරම් සතිය වැඩි වීම සඳහා වචන පාවිච්චි කරන්න, ක්‍රියා කරන්න, ජීවනට අවශ්‍යකස් කරගන්න කියලා යම් දවසක හිතනද බොහෝ වැඩ කරන අතර සතිය මාරු කරගන්න පුළුවන්, සක්මන් කරන ගමන් සතිය ප්‍රයත්න පුළුවන්. ඉදින්දා වැඩ කරන ගමන් සතිය පවත්වා ගන්න පුළුවන්. පරියන්කේදී සතිය බොහෝ වෙලා පවත්වන ගුණයට ආවට පස්සේ යාට පේනවා දැන් නම් ඉස්සර වැඩිය ව්‍යාපාරේ ලාභ තියෙනවා. නමුත් බොහෝ විට සතිය නැතිලා යනවා. බොහෝ විට උනේ මොකද්ද කියලා දන්නේ නැතු යනවා. මෙන්න මේ මේ වෙලාවේදී තමයි සෑහෙන විශ්වාසයක් තියෙනවා මම හොඳ සීලකයි ඉන්නේ. ඒ වගේම මම සද්ධාවත් තියෙන එනවට වැඩිය දැන් වැඩි. වීර්යයත් එනවට වැඩිය වැඩි. ඒත් වෙනදට වැඩිය අඩු වුණාට මොකද සතිය කිලින වෙලාවක් එනවා කියලා මෙහා ඒ දෙකට දෙතාවර තත්ත්වකටපත් වෙනවා මොකද සතිය පිළිබඳ නිත්‍ය සංඥාවක් තියාගෙන. සතිය ඒකාන්තම සුඛ සුභ ආත්ම නිත්‍ය එකක් කියලා. දැන් යායේ නිට්ටය සුඛ සුභාත්ම අරගෙන තියෙන්නේ ස්ත්‍රීන් කෙරේවත් සල්ලි කෙරේවත් ලාභ සත්කාර කෙරේවත් නෙවෙයි සත්‍ය ආදී ගුණ ධර්මයකට. ඉතින් ඒක හොඳයි කියලා ඉස්සලා උදව් කරනවා. ඒලා අන්තිම බලනකොට ඒ සත්‍යයත් අනිච්ඡං ඒ සත්‍ය දුක්ඛං ඒ සත්‍ය අනත්තං ඒ සත්‍ය අසුභං මේ සත්‍ය බොහෝ වැසුරු කරන්න ගියාට පස්සේ තමයි යෝගාවචරයට සත්‍යයේ තියෙන අනාත්ම භාවය දුක්ඛ භාවය, අනිත්‍ය භාවය, අසුභ භාවය පේන. ඒක සාධනෙන් අපේක්ෂා කරනකොට සත්‍ය කියන්නේ නිට්ටය සුඛ සුභ දෙයක්. ඉතින් ඒකේ දෝෂයක් නෑ. ඒ ගතිය තමයි ආධ්‍යාත්මික ජීවිතේ වැඩනකොට වෙන්නේ. නමුත් දවසක මෙයා මෝරලා සත්‍ය හොඳට පාලනය කරතර ගත්ත වෙලාවේදී දැක දැක දැන දැන කිසිම වුණාක් නැතුවදී සත්‍ය ගිලින වෙලාවක් එනවා කියලා හිතන්න. එතකොට එයා දන්නවනම් මෙන්න මේ සත්‍ය ගිලුණා කියන ප්‍රමාදනේ සතිය කියන්නේ අප්‍රමාදේ නම් ප්‍රමාදනේ ප්‍රමාදයට වැටුණයි කියලා කනගාටු නොවෙන්න නම් පශ්චාත්තාප නොවෙන්න නම් දැනගන්න ඕනේ සතියත් අනිත්‍යයි සතියත් දුක පිණිස හිටිනවා සතියත් අසුභ පිණිස හිටිනවා පිළිකුල් සාගත වෙනවා සතියත් අනාත්මයි ඉතින් ඒක මේ සතිය ගිලිහුණයි කියලා පශ්චාත්තාප නොවීමේ ගුණයක් හඳුන්වා දෙන්න සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ අපට වචනේ අර්ථයෙන් දර්ශනින් කියලා කියනවා අන්න ඕකට තමයි කියන සති බලය කියලා. සතිය ගිලි වුණත් නොසැලෙන ගතිය තියෙනවනම් ඒකට කියන සති ඉන්ද්‍රිය නෙවෙයි සතිපට්ඨාන නෙවෙයි සති බලය. එදාට තමයි සතිය අත්‍යර්ථට ගත්තා වෙන්නේ. එදා තමයි සතියට විලංගු ගත්තා වගේ වෙන්නේ. එදා වගේ තමයි සතියට කුර ගහගත්තා වගේ. නාසණු දාගත්තා වගේ. පච්ච කොටා ගත්තා වගේ කැමැති වෙලාවට වැඩ අර ගන්න පුළුවන්. නමුත් එයා හැලෙන වෙලාවක් එනවා. අන්නේ හැලෙන වෙලාවට මේ කල්යාණ මිත්‍රෙක් වගේ පෞෂත්ව ભેදයෙන් පුද්ගලිකත්වෙ නෙවෙයි සලකන්නේ චෛතසිකයක් වෙන මේ සතියත් හැලෙන්න පුළුවන්. හැලෙනවා. අන්නේ හැලෙන වෙලාවේදී නොසලී හිටියොත් පමණක් ඊගා චිත්තක්ෂණේ සතිය පිටව ගන්න පුළුවන් වෙයි. සැලුනොත්, ඇඬුවොත්, පශ්චාත්තාප වුනොත්, ගොඩාක් ගමනක් අරගෙන යනවා. හිත කෙලෙස් බරිතව සංස්කරණය කරමින් දුක් දෙමින් දාශභාවයටපත් වෙනවා. ඒ නිසා සතිය හැලුනට පශ්චාත්තාප නොවී ඉඳලා රාජාව රට්ටං විසම්පහය. දිනෝ රට හැරපියා යන රජ කුසේ මෙච්චර ආයාසයෙන් රස කරලද සතියත් හැලෙන්න පුළුවන්. ඒ මොකද සතිය අනිත්‍ය ධර්මයක් නිසා. සතිය දුක්ඛ ධර්මයක් නිසා. අනාත්ම ධර්මයක් නිසා, අසුභ ධර්මයක් නිසා ඉති හරි අමාරුයි. අතිපට්ඨානේ සඳහා කී කියත ආරණ යෝගාවචරයකට සතිය අනිච්ඡං කියලා තේරුම් ගන්න. සතිය දුක දෙන එකක් කියලා තේරුම් ගන්න. සතිය අනාත්මය කියන එකක් කියලා තේරුම් ගන්න. සත්‍ය අසුභය කියන දෙයක් කියලා තේරුම් ගන්න. ඉතින් ඒක මෙතනදී මම මේ මගේ උපකල්පනයක් අනුව කතා කරන්නේ අපි කොච්චර විශ්වාස කරලා තව කෙනෙක් එක්ක කල්යාණ මිත්‍රෙක් කටයුතු කරත් ඒ කල්යාණ මිත්‍ර අතින් නපුරු වචන කියවෙන්නේ ඉඳී තියෙනවා. නපුරු ක්‍රියා වෙන්නේ ඉඳී තියෙනවා. නපුරු හිතවිලි එන්නේ ඉඳී තියෙනවා. අන්න එතකොට දැනගන්න ඕනේ මේක මට අහම්බෙන් වෙච්ච එකක් නෙවෙයි මේක වෙන දෙයක්. මොකද මෙහෙම ලොකු සංස් කියලා තියෙනවා මම වෙනුවෙන් උපදෙච්ච තව කෙනෙක් මේ ලෝකේ නෑ මට. මට උපයන්න තියෙන දේ වෙලාවට ඒ ටික වැඩ ගන්නවා මිස එහෙම කල්යාණ මිත්‍රෙක් නොලැබුණයි කියලා එයාගේ කල්යාණ මිත්‍රයෙකුණ අඩුවක්වත් මම මෙයා තෑර දාලා යන තරහකින්වත් කෙනෙහිල්ලකටවත් නෙවෙයි මේ සතිපට්ඨාන වගේ ගැඹුරු ධර්මයක් අවබෝධ කරනකොට ලෝකයේ තියෙන සංසාරේ තියෙන ගැඹුර අවබෝධ කරනකොට මේ වගේ පුංචි මුච්චි දේ දන්නේ නැත්නම් ඒක නා බොහෝ විට ආත්ම සංඥාව ඉඳලා පුද්ගල ભેදයෙන් දොස් කියනවා. එහෙනම් තමන්න සාප කර ගන්නවා. ඒකලිය වල ඇතිවෙච්ච කෙලෙසිය බොහෝ කල් රැල් පිළ රැල් රැල් පිළ රැල් දෙමින් විශාල දුක්කලක් ඇති කරනවා. චිත්ත වීතිකනම් දුක් ඇති කරනවා. නමුත් මේක මෙහෙම වෙන්න පුළුවන්. ඒක හැටි තමයි කියලා. ඒ පැමිණිච්චේ කාගෙන ඉඳ එයා කල්යාණ මිත්‍රයේ ගුණ නොදන්න කෙනෙක් නෙවෙයි. එයා කල්යාණ මිත්‍රෙක් වෙන්න උනන්දු නොවන කෙනෙක්ට හොඳටම උනන්දු වෙනවා. උනන්දු වුණාට තව කෙනෙකුට මේ කල්යාණ මිත්‍ර ප්‍රතිපදාවෙන් කල්යාණ මිත්‍ර ප්‍රඥාවෙන් ප්‍රතිඥාවෙන් දිගටම ඉන්න බෑ. ඒ නිසා මේ අඩුපාඩුකම් ටික සතිපට්ඨානෙදී අස්පනා අපිට පේනවා. ඒක සර්වචනාංශයේ සූත්‍රයකට දාලා දේශනා කරන මේක ඉච්ඡර සම්බන්ධයක් වෙන්නේ ආනන්ද ස්වාමීන් වහන්සේට සඳහන් කරනවා ආනන්ද මේ සතිපට්ඨාන දිනන පණිදාය භාවනා අපණිදාය භාවනා කියලා දෙකක්. පණිදාය භාවනා කියලා කියන්නේ අරමුණ පේනවා, සතිය පිටලා තියෙනවා, සමාධියක් තියෙනවා, භාවනා ඉදිරියට යනවා. ඒකට තමයි භාවනා කරන පටන් අරගත්ත අරමුණ හොඳට හාද වෙලා. හොඳට මුණට මුණ දාලා තියෙනවා. සතිය පිටලා තියෙන බව ගන්නවා. වෙනදට වඩා හොඳට ඒකලස් කතිය සත සමාධිකුත් තියෙනවා. මෙහෙම කරගෙන කරන ගියම ඉඳ පාට අරමුණක් නැතුව යනවා. ඒක සම්පූර්ණයෙන්ම විසිරලා යනවා. වකිත දෑතවල ගලිය ගැහුවා වගේ නන්නත්තරලා තරි ගහලා යනවා. ඉතින් ගිය ගමන් අර අපනිදාය භාවනා කියන එකක් දන්නේ නැති යෝගාවචරය හිතන්නේ මේ මොකක් හරි කවුරු හරි කැස්ස නිසා තමයි මේක උනේ. කවුරු හරි මේ දොරවහක් නිසා තමයි මේ උනේ. මේ මధుරික කාප් නිසා මේක උනේ. එහෙනම් මගේ සීලයට පාඩුව නිසා මේක උනේ. එහෙනම් මගේ සතිය දුර්වල නිසා මේක උනේ කියලා අර වෙච්ච එකට බංකොලොත් නිදහසට කටු හොයනවා. යා දන්නේ නැහැ සතිපට්ඨාන ඉදිරියට යනකොට සතිපට්ඨානයේ විසින්ම සතිය කඩලා පෙන්නනවා. කඩනවායි. ආයේ මොකක්වත්ම දෙයක් නැහැ කඩනවා. කැඩුවට පස්සේ එතන කියන්නේ අපනිදාය භාවනාව. පේන එල්ලයක් නැහැ. හිත නන්නත්තරයි. අන්නේ අපනිදාය භාවනාව කරන වෙලාවේදී එයා නැවතත් සැරයක් විසිරිච්ච අලුව කොටු ටිකක් අග්ගලා කොටු ටිකක් පෑන් ටිකක් දාලා පිටු කරන්නාසේ හිත නැවත පිටු කර ගැනීමේ ක්‍රම හිත නැවත පිටු කර ගැනීමේ උපක්‍රම දැනගෙන තියෙනවා. එහෙම නැත්නම් එයා හිතන්නේ මොකක් හරි වෙච්ච දෙයක දොස් කියලා නඩු දාලා අර මෙච්චර ගෙවල් දොරවල් තැහැලා මේ ශබ්ද තියෙනවා. මේ මధుරෝ ඉන්නවා. මේ දොරවල් වහනවා. මේ අරක මේක වෙනවයි කියලා බාහිරේ අංග සම්පූර්ණත්වය බලාපොරොත්තු එයා හිතන්නේ මේ භාවනාවෙන්මයි සතිය කඩන්නේ. ඒක බොහොම උසස් මට්ටමකදී වෙන්නේ කියලා හරුවත් දැන් සඳහන් කරනවා භාවනා ජීවිතේ උඟා කියලා ගියාම සියලු කාරණා හොඳට තියෙද්දී හිත විසිරලා. හොඳ ලස්සනට එතෙන් නිකන් ඉතිහාසෙත් මතකයි. සතියත් අඛණ්ඩයි. මෙන්න විසිරලා. මෙන්න මෙවැනි දෙයක් ඔබ භික්ෂුණීන් වහන්සේලාට කියලා දුන්නාද කියලා ආනන්ද හඳුනෙන් අහන. අපනිදාය භාවනා. ආනන්ද හඳුනන සාංශ මම අහලා නැහැ. ආයෙනම් දැනගන්නේ සතිපට්ඨානේ දියුණු මට්ටමට ගියාම පනිදාය කියලා එල්ලයක් සහිතව සතිය පිණිපිනි සමාධිය පිණිපිනි යන භාවනාවක් තියෙනවා. එල්ලයක් නැති අරමුණක් නැති නිමිත්තක් නැති සතියක් නැති සමාධියක් නැති නන්නත්තර වෙච්ච ගතියකුත් තියෙනවා. මේ දෙකේ සාපේක්ෂතාවය තමයි මේ නොසලින මනස කියන්නේ. මේ දෙකට සාපේක්ෂව බලන ගතිය තමයි මේ උපේක්ෂාව කියලා කියන්නේ. ඉවසන ගතිය කියලා කියන්නේ. ඉතින් ඒ නිසා මේකත් අපේක්ෂා කරපන්. අපේක්ෂා කරුවට පස්සේ Tamanට මේක භාවනා වෙන එකක්මයි. මගේ වැරද්දක්වත් පුද්ගල දෝෂයක් නෙමෙයි කියලා යන්න පුළුවන් නම් හරියට රම්බර පාසිකේ වාහනයක් කරන යනකොට සම්පූර්ණ පාර පුරා මීරු. එයා දන්නවා මීටම තිබුණාට පාර නැත්තේ නැහැ. වේගෙන් යන්න බෑ වංගු සහිතයි ලෙසන සුළු යා අඩි 4 5ක් අඩි 4 5ක් යනකොට හැප්පෙන දෙයක් නැහැ. වේදු වේදුමේ යන්න පුළුවන්. ඒකයි ලම්බට බස් උඩරට පැත්තේ ඉන්න ඩ්‍රයිවර්ලගේ තියෙන ගුණේ. නමුත් මේ මීදුම අයින් වෙනකන් ගිහලා මීදුම පැත්තෙන් දාලා යන්න ගියොත් එහෙම නෑ පාර බොම් පටුයි. හැබැයි හැප්පෙන දෙයක් නෑ. එතකොට කරන්නේ තේ වාහන නැතර කරන්නේ නැතුව හිමීට හිමීට අර පේන අඩි 3 4 යනකොට වංගු වෙවි වංගු වෙවි උඩහට ගියාට පස්සේ මීදුම තිබුණාට වේගය අඩු වුණාට හැප්පිලා නැතුව ආයෙලා මොකුත් නෑ. ඒ නිසා ඒ අමුතිසි කෙනෙකුට දන්නවනම් මගේ හිත වික්ෂිප්තයි. දැන් සතිය නෑ කියලා කියන්නේ මුකුත් කරදර වෙන්න එපා. මේක අපනිදාය භාවනාවක් කියන්නේ. මම පුළුවන් ද මේ වෙලාවේදී විශ්වාසයක් ඇති කරගන්න. ආත්ම විශ්වාසයක් ඇති කරගන්න. ආපු මගට ගෞරව කරගෙන නොසැලී ඉන්න මුක්කක්වත් නැතුව සුම්මයිද තමයි තියෙන්නේ. නිකන් හිටපන්. කාටවත් බෑ. කාටවත් බෑ. එයා බොහෝ විට සැක කරනවා මේකට විජහාට පිළියම් කරන්න ඕනේ. ඒකට පුදුසන්ස් කියනවා පිළියම් කළ යුතුයි කියලා සැක තියෙනවා නම් පමණක් හොඳට මතක ගන්න සැක තියෙනවා නම් පමණක් ඒ කලබලයේ ASCII බලන්න හොඳට කලබල වෙච්ච ප්‍රමාණයට ආය නැති වෙච්ච මූල කර්මස්ථානේ මතුවෙනවා. එතකොට ආය මූල කර්මස්ථානේ සරණ යන්න. ඒ නැත්නම් බුද්ධානුසුති ටිකක් කරන්න. ඒ නැත්නම් මෛත්‍රිය ටිකක් කරන්න. මේ නිසන් වලදී මම කියනවා ආයසරක් මම දැන් මෙතන කියන එකට හිත ගන්න ඉවරයි. ගත්ත ගමන් ආයශරයක් හිත හිත ඇවිස්සලා තියෙනවා. ආනපානේ නැහැ. ආශ්‍රව ප්‍රසවාස වෙන් කරලා බැලුවේ. දැන් බිම්බි මැකෙන් බලන එකට නොපෙනෙයි. නමුත් මම දැන් මෙතන ඉන්නවා කියන එක තියෙනවනේ. අන්න එතන දාපු ගමන් අර අනිශ්චිතතාවේ නැති වෙලා කලියුත් මේකයි කියලා ඉල්ලයක් එනවා. ඊට පස්සේ ආයෙසර ටික කලන්න කවන පානවත් විලා ආයෙකට හිත දාගමු ආයෙත් ගිහලා ආයෙත් tempකට යනවා. එතකොට එයා සාධනීයයි. සතිය උනත් නැති වෙනවා නිමිත්ත උනත් නැති වෙනවා අරමුණු උනත් නැති වෙනවා සමාධි උනත් නැති වෙනවා ඔකට ඉසాత බැඳගෙන කපපු යද්ද ගන්න අඬන එක නෙවෙයි කරන්න තියෙන්නේ සැක එනවනම් ඒකයි කෙලෙසි කියන්නේ ඔබ නැවතත් මූල කර්මස්ථානය මතු කර ගන්න බලපං එහෙම නැත්නම් ඊට වැඩිය ලොකු පරාශයක් ඇතුළත හිට බුද්ධානුස්සතියේ මෛත්‍රියේ නැත්නම් මම දැන් මෙතන කියන තැනට අරගෙන ඊට පස්සේ හිත කීකරු වෙච්ච ගමන් ආය මූල කර්මස්ථාන දාන කියලා ඍජුවම ආනන්ද සප්පාය පොට්ටපාද වගේ සූත්‍රවල සර්වඥාන්සේ සඳහන් කරලා තියෙනවා. ඉතින් අන්න ඒක වෙච්ච කෙනාට විතරක් තනියම භාවනා කරන්න පුළුවන්. එයා ඔය කැලේකට ගිහිල්ලා භාවනා කරත්, ගල් වෙනක භාවනා කරත් ප්‍රශ්නයක් නැහැ. එයා දන්නවා විසුණුනාට පස්සේ දෙවන්නේගේ කමඨාන් සුද්ධ කිරීමකින් තොරව මම කලියුත් දන්නවා. එහෙම නැති කෙනා මේක පිළිබඳව කරන්නේම නිත්‍ය සංඥාවේ අඩාහු ගන්න. සුඛ සංඥාවෙන්, සුභ සංඥාවෙන්, ආත්ම සංඥාවෙන් ඇයි මට මෙහෙම වුනේ? කවදාකවත් හිතන්නේ මේ භාවනා දියුණුවකට ස්වර්ණමය යතුරක් කියලා. හිතන්නේ භාවනා කැඩිලා වැටිලා කියලා. ඉතින් ඒක නිසා එහෙම කැඩෙන තැන්, එහෙම වැටෙන තැන් අපේ ආධ්‍යාත්මික ජීවිතයේ පන්නරේ කියන්නේ අනිවාර්යයි. ඒක එනවමයි. මොකද නේ කියන්නේ මේ කවුරුහට ඕනියම් කරලා එහෙනම් මට මේ අංජනමක් අවලා වහ කවලා මගේ ඔළුව අවුල් වෙලා මෙච්චර ලස්සන කිය භාවනාව ඇයි කැඩුනේ කියලා. ඉතින් ඒ හේතුව මොකද අර සතිය, සමාධිය, නිමිත්ත වගේ දේවල් පිළිබඳව නිත්‍ය සංඥාව. ඉතින් එහෙම නිත්‍ය සංඥාවක් කාට හරි හිතේ ඇති වුණොත් එයාට කවදාවත් මේ ත්‍රිලක්ෂණේ පළවෙනියම තියෙන අනිත්‍ය අවබෝධ කරගන්න බෑ. ඒ අනිත්‍ය පිළිබඳව මොකද්දෝ පටලවාගෙන තියෙනවා. ඒක නිසා මේ අනිත්‍ය හැම තැනකදීම සිද්ධ වෙනවා. කිසිම වෙලාවක කාටවත් කියන්න බෑ. බුදුහාමුදුරුගාව අනිත්‍ය නෑ, බුද්ධ ධර්මයේ අනිත්‍ය නෑ, සංඝයාගේ අනිත්‍ය නෑ, සතිය අනිත්‍ය නෑ කියලා කියන්න දෙයක් නෑ. ඒසයි විශාල පොතක් කරපේ මහසි සාඩු ස්වාමීන් වහන්සේ ඒ පොතේ මුලදී හඳුන්ලා දෙන්න හදපු හැම සෝබන චෛතසිකයක්ම වෙරගෙන විස්තර කරලා පෙන්නනවා මේ හැම චෛතසිකයක්ම දුක පිණිස හිටිනවා. මේ වඩන ලද හැම ගුණයක්ම අනිත්‍ය පිණිස හිටිනවා. මේ වඩලද හැම ගුණයක්ම චෛසිකයක්ම අනාත්මෙ පිටේ ඉක්ිනවා. එතකොට ඒගොල්ලන්ගේ කෘත්‍ය හමාර වුණාට පස්සේ ඒගොල්ලොත් ඇවිල්ලා මමත් අනිත්‍යයි, මමත් දුකයි, මමත් අනාත්මයි කියලා පෙන්නලා සමුගෙන යනවා. සමුගෙන යන වෙලාවේදී යෝගාවචරය රාජාව රට්ටම් 25 දිනුරට හැරපියාන රජකුසේ බොහොම ස්තුතියි හමුදා සේවාවක් කරා. ඕගොල්ලෝ පෙන්ෂන් යනවා. ස්තුති කරුවා සෙබලට පෙන්ෂන් දුන්නා. මේ සෙබලත් එක්ක වෙන ගමනක් යන්න බෑ. එයා යන වෙලාවේ එයා යන්න ආරින්න. ඒ වගේ අතහැරෙන්නේ නැති මොකක්වත් නැහැ. ඉතින් ඒක නිසා කල්යාණ මිත්‍යා එතකන් අපි පාවිච්චි කරන්නේ මෙවලමකට විතරයි. ආයුධයකට විතරයි. ආයුධය පාවිච්චි කරාට පස්සේ දිගට මිනන ඌ කල්යාණ මිත්‍යා කියන ඌ ගෙවලේ. ඒක අපරේටි. ඒක එලවන්න බැරි යකෙක්. කල්යාණ මිත්‍යා වැඩි වුණාට පස්සේ එමීට මාරු. ඒක තමයි කල්යාණ මිත්‍යා ගුණේ. නිසා තමනුත් කාටර උදව් කරනකොට කවුරු හරි හිතනනම් මට නැති බැරි මේ මිනිහා උදව් කරන්න ඕන කියලා මට තියෙන පිහි අනින්නේ ඌ තමයි. වහ දෙන්නේ ඌ තමයි. කිසිම කෙනෙකුට එහෙම විශ්වාස කරන්න බෑ. කල යුත්ත කරන්න අපි වීම සාසනික සම්පදා. පිනක් කරගන්න අවස්ථාවක් පින කෙරුවා ඉවරයි. ඒක කරන්න බෑ දෙමාපියන්. ඒක කරන්න බෑ ගුරුවරුන්ට. ඒක කරන්න බෑ දේශපාලනඥයන්ට. ඒක කරන්න බෑ ආර්ථික විශේෂඥයන්ට. මොකද ඒගොල්ලෝ පිටිපස්සේ තියෙනවා කතා අදහසක්. මේ කරපු දෙයින් යමක් අපව බලාපොරොත්තු ඒක නිසා ඊයේ පෙර ගියපාර කරපු ගාථාවේ තියෙන කල්යාණ මිත්‍රගේ ಗುಣ සියල්ලම දිනු කරන්න. එවැනි කල්යාණ මිත්‍ර ඇති ඇත්තෝ බුද්ධෝත්පාද කාලයක පමණයි තියෙන්නේ. ඉන්නේ දැක ගන්න පුළුවන් වෙන්නේ බුදුපණ ඇහුවොත් විතරයි තේරෙන්නේ. ඒ එකක්වත් අවලංගු වෙන්නේ නැහැ. මේ කල්යාණ මිත්‍රාගෙන් ස්වාධීනව මට ජීවත් වෙන්න පුළුවන් කියන එකේ කිසිම අව탁සිරුවක් නැහැ. තෙදක් පෙන්වන්නේ. කුළු ගැන්වීමක් පෙන්වන්නේ. ශක්තිමත් වීමක් පෙන්වන්නේ. ඒකට බුදුරජාණන්සේ කිසිසේත්ම මෙවස මෙච්චර ඉගෙනගෙන මාව ගැන මගෙන් ස්වාධීන වෙන්න හදනවයි කියලා කදාකත් බුදුරජාණන්සේ පශ්චාත්තාප වෙනවා. අපි හිතුව කේමනන්ද ස්වාමීන් වහන්සේ සඳහන් කරනවා භාවනා කරලා කරලා යම් කිසි කෙනෙක් සමතේ හරහා නිවන් දකින්නට කියන්නේ චේතෝ විමුක්ති කියලා. ප්‍රඥාව හරහා නිවන් දකින්නට කියන්නේ පඤ්ඤා විමුක්ති කියලා. බුදුරජාණන් ලුක්‍රාන්ති කියනවා චේතෝ විමුක්ති කියන්නේ මොකද්ද? චේතෝ චිත්ත භාවන කරන සමාධි භාවන සමාධියෙන් සමුගන්නේ කියලා. ඉතින්ද අනකම වැඩගත්ත සමාධිය පැත්තකට දැම්මට පස්සේ තමයි නිදහස වෙන්නේ. තාම සමාධිය වැඩ ගන්නවනම් තාම ලාසයි, තාම ගෝලයි. සමාධිය හොඳනම් වැඩ කරන එක විමුක්ත ලබනවා. ප්‍රඥා විමුක්තිය කියලා කියන හොඳටෝ ප්‍රඥාව ලබන ප්‍රඥාව වැඩගත්තට පස්සේ ප්‍රඥාව පැත්තකට ගන්නවා. එහෙම නැත්නම් තාම දාසයි. නැත්නම් තාම බන්ධනයක්. නිසා ප්‍රඥා විමුක්ති කියලා කියන්නේ ප්‍රඥාවෙන් ඉහළටම ගිහිල්ලා වැඩ අරගෙන ප්‍රඥාව පැත්තකට දානවා. ඊට මේ පිටිපයින් මනුස්සයා ඉහළට වෙනකන් රිට දිගේ ඉහළට ගිහිල්ලා ඉටි Java යන රිට විසිකරන්න එපා. පිම්ම ගන්න. පිම්ම ගන්න රිට විසිකිරිල්ලන්නේ. නැත්තම් තරගයක් නැහැ මෙතන. දිනුමක් නැහැ අන්නේ වගේ මේ පාවිච්චි කරන දේ කුල්ලූපමං ඕබික වේ ධම්මං දේශිස්සාමි. මහා සරණත් ආයනෝ ගහනත් ආය. මේ දින ධර්මයවත් අල්ලබදා ගත්තොත් එයාට ඒ අදහස් එක්ක. එයාට ධර්මේ බරක් වෙනවා. මේක පාවිච්චි කරපන් ඊකට වෙන්න පාවිච්චි කරන පහුරක් වාගේ. ඊකට වීම සඳහා පමණයි ඒක අල්ලගෙන ගොඩ බිමෙත් කරේ කියන්නේ යන්න නෙමෙයි. අද බුද්ධඝං කාර්යයට භාවනා කරගන්න බැරි ওই කාරණාව නිසා. එයා මේ ඔක්කොම කරේ කියනවා අපි තමයි මේ ධර්මද්වීපේ ඉන්නේ අපි ළඟ තමයි ධර්මයේ තියෙන්නේ. අපි මේක අරසා කරන්න ඕනේ කියනවා ඒ ගෙවලිවා. ඒවට කියන්නේ බුම්මාටු බුම්මාටු කියලා. නැත්තම් කියනවා බහිරවයෝ කියලා. රකින්නා මිසක්ක ඌට ඒකේ රසක් නැහැ. රස ගන්න නම් ඒකේ වැඩ අරගත්තට පස්සේ ඒක අයින් වෙන දෙයක් බව තේරුම් අරගන්න ඕනේ. ඒ සඳහා සර්වචනාංශයේ පෙන්නලා තියෙන නිදර්ශනවලදී ඒක පේන්නේ නිකන් අහම්බයක් වාගේ තමයි. ඔය පාර්ලේ වනයේට වඩින්න වෙච්ච වෙලාවේදී සර්වචනාංශය අතහරින්නේ සංඛ්‍යාගේ දෝෂයක් දකලා නෙවෙයි. මේ සංඛ්‍යා කියන ඒගොල්ලන්ගේ වැඩ ඒගොල්ලන්ට කරගන්න පුළුවන් කියලා. ඒක සර්වඥාන්සේට සංඥා කරන කෙනෙහිල්ලක් අපේ පැත්තෙන් බලනවා. සර්වඥාන්සේ කියනවා පින්නපාත ආරක භික්ෂුවක් කර කිසි කෙනෙක් ඉන්නපාමා බලන්න කියලා. පින්නපාත කිට්ටු වෙලා අහනවා ආනන්ද ස්වාමීන් ආනන්ද මෙතන ඉන්න සංඥාචලා කිසිම කෙනෙක් මං ගැන අපේක්ෂාවක් තියනවද? මමයි මයි නම් මේ කිසිම කෙනෙක් ගැන අපේක්ෂාවක් නැහැ. මම දීලා තියෙන ධර්මයේ මේගොල්ලන්ට සම්පූර්ණ ස්වාධීන වෙන්නයි තියෙන්නේ. කාට හරි අපේක්ෂාවක් තියෙනවා ප්‍රශ්නයක් තියෙනවා අහන්න කියන්නේ. මම කිසිම සංඥාවක් ගැන පරිහරණය කරන්නේ නැහැ. සංඥා මං ගැන අපේක්ෂාවක් තියන්නේ. මම කියන්න තියෙන දේ කියලා තියෙනවා. ඒක හරියට නිකන් මේ පෙකිනි වල කැපුවා වගේ සංඝයාත් එක්ක බුදුහාමරෝ තියෙන අපේක්ෂා ගතිය, මූණ බලන ගතිය. දැන් අනිත් ආංගන අල්ලා දෙයනේ මූණ බලාපං ස්වාමිනේ දෙය දෙයෝ මූණ බලාපං කියනවනේ. බුදුරජාණන්සේ මූණ බැලක් නෑ අපිට කියන්න දෙන්නේ කියලා දෙනවා අම්බ කරන ගාපා. මගේ මූණ බැලුවා කියලා මොනවාක්වත් ලැබෙන්නේ නෑ. මේ ශ්‍රද්ධාවන්ත බෞද්ධයා නැත්තම් මේ සදාචාරවාදියා බුදුහාමුදුරෝ උක්ත බලයකට දීගෙන දේවාට උඩ කරගෙන රැස් විහිදුවාගෙන දහට රියම් කරගෙන මොනවදෝ කරන්න හදන. උන්වහන්සේ ළඟට ගිහලා පිටිත් නුලකට ගත්තාම ඔය ගෑනට බබෙක් හම්බ වෙයි. පුතාට ඉංග්‍රීසි ඉගෙන ගන්න පුළුවන් වෙයි. මට රට යන්න හම්බ වෙයි. අයියෝ බුදුහාමුදුරෝ කල්වල්පල් කානුවර දාලා තියෙන හැටි. මේ අනිත් ආගම් වල තියෙන සේරම ටික දාගෙන පිටිත් නුල් කඹ වාගේ යට ගහගෙන ඉන්නවා. පිරිත් වල ගලවල විශ් කරන්නේ හැමදාම පොතේ පුජා මොකද බබා නෝනට බබෙක් හම්බ වෙනවා. එහෙනම් මේ ඉංග්‍රීසි ඉගෙන ගන්න. එහෙනම් තමයි රට යන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ වගේ වෙලාවට ලංකාවට වැඩියොත් එහෙම. මොන වගේ දෙයක් වෙයිද කියලා කියන්නේ. දැන් පොලිටල් ගෝතලයක් කරන්නේ වහබීලා නැහින්ද? මේ අමනයෝ මෙච්චර වටිනා ධර්මයක් අතර දීලා තියෙදි කලයුත්ත කරන්නේ නැතුව තාමත් බුදුහාමුදුරට දේවාරූඪ කරගෙන වෙන ආගම් කෙරුවා වගේ බුදුහාමුදුරට වැඳපුවාම මට මේ කාරණා වෙයි කියලා. මම මේ බුද්ධ ගෞරවයක් නැතුව කතා කරනවා නෙවෙයි. ආරම්භයේදී කාටත් ඒක අවශ්‍යයි. නමුත් දැනගන්න ඒක අයින් වෙච්ච දවස් තමයි අපි හරියට බුදුහාමුදුරට දන්නේ. ඒ නිසා රහත් උනාට පස්සේ බුදුහාමුදුර ආදන් වහන්සේ කියන්නේ අසද්දෝ කියන වචනේ. සද්ධාව කැළම නැති කෙනා තමයි රහතන් වහන්සේ. උන්වහන්සේට සද්ධාාවක් ඕනේ උන්වහන්සේ අත්දකලා තියෙන්නේ. අකතඤ්ඤෝ කළගුණ නොසලකන කෙනා තමයි රහතන් වහන්සේ. කාටවත් කළගුණ සලකන්න ඕනේ නැහැ. එයා කරන්න ඕනේ බුදුහාමරණ කරලා ඉවරයි. රහත් වෙනකොට බුදුහාමරණ කරන්න ඕන ගෞරවය කරලා ඉවරයි. ධර්මයට කරන්න ඕන ගෞරවය කරලා ඉවරයි. සංඝයාට කරන්න ඕන ගෞරවය කරලා ඉවරයි. නිසා අක්සත්තු අකතඤ්ඤෝ කියලා මේ ධම්මපද වගේ ප්‍රසිද්ධ ගාථාවල රහතන් වහන්සේ හඳුන්වලා දීලා තියෙනවා. ඉතින් ඒක හුඟක් අමාරුයි. පාලා සමන්ති ළමයකට හෝ හැදින වයස ළමයකට හෝ සාසනයට ආපු අලුත කෙනෙකුට තේරුම් ගන්න බෑ. කියන්නත් එපා. කියපුවා එක මහා අවුලක් වෙනවා. ඒගොල්ලන් කියනවා මේ මුලදි කොට එන්න බුදුහාමුදුර සරණ කර ගන්නවා, පිළිහිට කර ගන්නවා. නමුත් කරගෙන කරගෙන යනකොට උඹේ කකුල් දෙක හැදුනාට පස්සේ කොන්ද හැදුනාට පස්සේ කාටවත් බගෑවෙන්නේ නැතුව, කාටවත් යාප් වෙන්නේ නැතුව ඉන්න පූර්ණ මානසිකත්වයක්, පූර්ණ මානසිකත්වයක්, පූර්ණ සෞඛ්‍යයක් වෙන ධර්මයක් බුදුහාමුදුර අපිට දීලා තියෙනවා. ඒක දන්නේ නැත්නම් තමයි සැකේ. ඒකෝර තමයි බුදුන් දිව්‍යක වගේ සරණ යන්නේ. ඉන්ද්‍රජාලියක් වගේ ගාන්ධාරියක් වගේ සරණ යන්නේ. උන්ට නෑ මම ගාන්ධාරියෙකුත් නෙවෙයි, දෙවියෙකුත් නෙවෙයි, බ්‍රහ්මයෙකුත් නෙවෙයි, මිනිස්සෙක්. උඹත් මිනිස්සෙක්. මම මෙන්න මේ කියලා දෙන්න ටික කෙරුවොත් උඹ උඹෙන් ස්වාධීන නෙවෙයි, බුදුන්ගෙන් ස්වාධීන නෙවෙයි, ධර්මයෙන් ස්වාධීන නෙවෙයි, සංඝයාගෙන් ස්වාධීන නෙවෙයි, කල්යාණ මිත්‍රන්ගෙන් ස්වාධීන නෙවෙයි. ඒ ස්වාධීන වුණා කියලා කියන්නේ ඒවා පහත් කළ සැලකීමක් නෙවෙයි. ඇත්තටම ඒවයින් වැඩගත්ත කෙනාට තමයි මේ බුදුජානසිකේ තියෙන මේ සර්වඥතා ඥානේ නැතුවම බැරි කෙලවරක් තමයි රාජාව රට්ටම් විජිතම් පහය. විශාල යුදයක් කරලා දිනුව රටක් තිනාගෙන ඒ රට හැරපියා යන රජ කුසේ. ගියාට පස්සේ තමයි එයාට බුදුජානහන්සේ නියම පෞරුෂත්වයක් තියෙනවා. නියම කංග වේනකේ තනියංග වගේ තනියම හිට ගන්න පුළුවන් කියන පෞරුෂත්වයක් තියෙනවා. අනික හැම නායකයෙක්ම තමන්ට ගෝල බාලයන්ගේ ආත්මය මිරිකලා යට කරලා දෙවැන්න බවටපත් කරලා පහත් කරලා තුච්ච කරලා දාස කරලා බල බැලහින සත්‍යපත් කරලා බත් බූසව බවටපත් කරන්නයි අනිත් නායකත්වය තියෙන්නේ. උටන්සගේම හිතකවත් නැහැ. මම ගියේ ධර්මයට කරු කරගෙනයි ධර්මයේ මගේ ගුරුන් ආශි උඹත් ධර්මයේ කරු කරපන් කරු කරොත් උඹටත් බුදු වෙන්න පුළුවන්. උඹ මට වඳින්න ඕනේ නැහැ එදාට. මම ධර්මයට වැඳා. උඹ මට වැඳලා ප්‍රශ්නයක් නැහැ මෙතෙන්ට එනකම්. නමුත් ඒ වැඳුම් ගන්න නැහැ මේ කතා කරන්නේ. මේ නායකත්වයක් දීලා මම උසස් ඔබ පහත් කරන්න නෙවෙයි. ඒ කරන හැම එකක්ම කෙලෙසක් පාඩපත් වෙන නිසා අවසානයේ රාජාව රට්ටම් විචම් පහය ඒකෝ චරේකක්ක විසාන කප්පෝ උදිකලා ව්‍යාම. එකලා ජීවිතේට ඵලයන්. ඒක බැරි නම් කෙලස්. ඒ ගැන හිතන්නවත් බැරි නම් ඒ තරම් කෙලස්. ගියයි කියලා හරියන්නේ නැහැ. ගියයි කියලා හරියන්නේ නැහැ. ගියාට පස්සේ ගොඩක් සන්නහ බැඳ ගන්න වෙනවා සටන් කරන්න වෙනවා ඒක ඇති කරන්න. වරින් වර ඒත් අපිට ටෝච් එකක් හැරමිකයක් ගිනිබන්දව කොන වෙන වෙලාවකුත් තියෙනවා. නමුත් උත්සාහ කරනවා. පුළුවන් තරම් බලනවා දෙවන්නේක් නැහැ. Tamanටම Tamanගේ ස්වාධීනත්වය ගන්න පුළුවන් එක තමයි මේ manussත්වයේ පිපෙනවා කියන්නේ ඔකට. manussත්වයේ විකසිත වෙනවා කියන්නේ ඔකට. ඉතින් ඕක වෙනවයි නිවන් දකින්නයි සමාන නිසා නිවනට දෙන්න පුළුවන් දොස් නැති නම තමයි manussත්වය. අනම්මනම් දේවල් පැත්තක දාලා මනුස්සකම මතුවලා එනකොට කොහොමද ස්වාධීනයි. අපි ඉපදුනේ ස්වාධීනව, මැරෙන්නේ ස්වාධීනව. මේ ජීවත් වෙන ටිකේදී අර නැතුව බෑ, මෙහා නැතුව බෑ, අර ධර්ම නැතුව බෑ, මේ ධර්ම නැතුව බෑ, අර පක්ෂ නැතුව බෑ, මේ පක්ෂ නැතුව බෑ, අර ප්‍රත්‍ය නැතුව බෑ, මේ ප්‍රත්‍ය නැතුව බෑ කියනවනම් ඒකෙන්ම තමන්ගේ දාසකත්වය කියනවා. తాවකාලික පාවිච්චි කරලා කමන්නේ දායකත්වයෙන් මිදීමේ උපක්‍රමයක් විදියට. ඉතින් ඒක නිසා මේ ගිය පාර කරපු ධර්ම දේශනාවත් අද ධර්මදේශනාවේ මුල හරියත් අග හරියත් එක ගැට පැටලෙන්න දෙයක් නැහැ. හොඳට තේරුම් ගන්න හොඳටම කල්යාණ මිත්‍ර ගුණ දැනගෙන හොඳටම කල්යාණ මිත්‍ර ඇසුරු කරන කෙනාට කල්යාණ මිත්‍රගෙන් සුවයක්ත වීම එච්චර චිත්ත පීඩා දෙන එකක් නෙවෙයි. ඒ නිසා බුදුහාමුදුර ප්‍රධානම කල්යාණ මිත්‍ර කරගන්න මේ කාර්කාණ අඩංගු ධර්මය බුදුන් දෙත් ගුරුරයා වෙච්ච බව සලකනද ඒකේ අනුපාඩු නිසායි අපිට මේ සංසාර දුක් විඳින්නලා තියෙන්නේ යම් දවසක ඒව පිළිබඳව පූර්ණ විශ්වාසය ඇති වෙනකොට මේ මනුස්සයා පූර්ණ විශ්වාසය ඇති වෙච්ච මනුස්සයාට ලද්දස්සහසු බුද්ධ ශාසනය බුද්ධ බුද්ධ ශාසනයේ අස්සාද ලැබපු කෙලෙක් පාඩපත් වෙනවා නියත ගතිකෝ සම්බෝධි පරායනෝ අපාගත වෙන්නේ ඒකාන්ත නිවන් දකින මොකද එයාගේ ආත්ම විශ්වාසය ඇති වෙනවා අද දවසේ ධර්ම දේශනාවත් මේ අසීමිත අමාරු කටයුත්තක් කරන යන පිරිසට ඒ ආත්ම විශ්වාසය අවික්ක ප්‍රසාදයේ පිණිස මෙතෙක් වඩලද කල්යාණ මිත්‍ර සහ අසු කරලද කල්යාණ මිත්‍ර තව තවත් වපුරණංගවා ගන්න වර්ණංගවා ගන්න ශක්තියක් ධෛර්යයක් ඵලයක් මේ හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව නැත කරනවා ශිව දිනාට තනසීමුදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. දැයි ධර්ම දේශනා සතිವಾರයේ સમાપ્ત කරන්න ඉස්සලා කාට හරි ඒ සම්බන්ධව ධර්ම දේශනා සම්බන්ධව හෝ වෙන අවස්ථානුකූලව කිය යුතු කලේ ප්‍රශ්නයක් ප්‍රකාශයක් තියෙනවා කරුණාකර ඉදිරිපත් කරන්න කියන්නේ නැත්නම් අපි ඉස්තාවතාචාදී ගාථා සජ්ජහනා කිරීමේ සතිವಾರය સમાપ્ત කරන්න බලාපොරොත්තු වෙනවා ඉඳයි හැමනම් ඔව් බාහිරව කමන්නේ අහනවා බලන්න ඒක බලන්න හැම චිත්ත විද්‍යාව පාසාම කාය වේදනා සුපකටයි අපිට එන කය කය කියන කයෙන් කරන ක්‍රියා විදිහට වේදනා ධම්මාකරණයේ මේ හතරම ක්‍රියාත්මක වෙනවා ස්වාමීන් වහන්සේ අන්තිම කියනවා මොකක්ද චිත්ත විචාර කියලා වර්ණන කරනවා එන හැම මේ පංචෙන්දයන්ම ගන්න මේ අපි ගන්න මේ උපාදාන කරගන්න දේවල් වලින් හැම එකටම හැම එක දෙයක් එක්කම අපි මේ හතරම ගේලා ක්‍රියාත්මක වෙනවා කවදා චිත්ත වීති කියන වචනය විකල්කරණයක් වෙන්නේ. ඒකේ අර්ථකථනය මොකද්ද? මේ චිත්ත වීතියෙන් ගන්න අපේ අරමුණු ගන්න එක ඒක හදිස්සියෙම මේ මේ හතර සිස්ටම ඉතින් කායනුපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව ඒතරම ඒතරම ඇතිවීමෙන් හැම මේකත් එක්කම අපි ඔක හතරම අත්දිනවා සාරණාස. හදිස්සියෙම. එතකොට මිත්‍යා දෘෂ්ටි කෙනෙක් හැම වෙලාවෙම කායනුපස්සනාව කරනවා කියන අදහසක් එනවා. නෑ මම ධර්ම මාර්ගයේ වැඩිච්ච කෙනෙක්. ඔව් ඒතකොට ධර්මවාදී වැඩිච්ච කෙනෙක් හැම වෙලාවෙම විචිත්ත වීදයක් වීදයක් පාසා අනුපස්සනාවේ ඉන්නවා කියන එකක්ද කියන්නේ අපි සකස් කරගෙන යනකම යනකොට මේ ගමන අපිට ඒක හිතන්න හිතලා අපි මේක සකස් කරගන්න ඕනේ ස්වාමීන් ඒ තුන අපි මේ හතර බෙදාගෙන සකස් කර ධම්ම ධම්ම ධම්ම පැත්තට අපි හදවන්න අපේ හිත හිත හරව ගන්නකොට ඔය කියන්නේ අපිට ගාක් ඔය ප්‍රකාශ කරන්න ඉසද පසුවිම සකස් කරන්න ඕනේ කියන මාතෘකාවට ගින්ද හිත කියන එක මේ වගේ තනි හිතෙන් පහළ වෙනකන් නෙමෙයි හිත බීජ දිගේ පහළ වෙන්නේ. කාගේ හිතත් නිවන් දැක්කත් නැතත් එකයි. දන්නේ නැති විශාල જાතියක් ඉන්නවා. ඒක වෙන කෙනෙක් කරන දෙයක් කියලා ඒගොල්ලෝ මිත්‍යා දෘෂ්ටි කියන ඒගොල්ලන්ට මේ කතාව අදාළ නැහැ. සාකච්ඡා කරන්න බෑ. පිළිගන්න කට්ටියක් කියනවා තාම මේක උත්සාහ කරලා නැහැ. ඒගොල්ලන්ට මේක අත්දැකීමක් බෑ. පිළිඅරගෙන යම් ප්‍රමාණයට භාවනා කරපු කෙනෙකුට පේනවා මේ චිත්ත නියාමයක් වැඩ කරන මේක උඹට අයිති නැහැ. ඒ චිත්ත නියාමයේ උඹ භාවනා කරන්නේ නැතත් ඔච්චරම තමයි. ඒක තේරුම් ගත්තට පස්සේ මේ චිත්ත නියාම වෙන මොකටද දුක් පීඩා ගන්නෙ? කොහිදෝ යන නියාමයකට වැඩ කරන චිත්ත පීඩාවකට ඇයි මේ මම දුක් ගන්නෙ? අන්නේ දුක් ගන්න එකට උත්තරජනය කියන දුක් ගන්න එකට ආර්යයන් වහන්සේ කියලා කියනවා. දුකට යුත්තක් එහෙම කියලා හරියන්නේ මේ මගේ දරුවා කෙරුවේ මටයි කෙරුවේ කියලා අඬාව ගන්න මනුස්සයා කොහොමඩක්වත් දුක් ගැනීම පරමාර්ථය කරගත්ත කල්පනාවක් නැගෙන් ඌට පුතඥය කියලා කියනවා. මොන දෙයකින් හරි අහල පහල දින කන්දල් ඔක්කොම උල් වෙලා නැහැ. මේ කොහොමද වෙන්නේ චිත්ත විද්‍යාව උට අයිතිත් නැහැ. අවජාතක චිත්ත විද්‍යාවක් තියෙනවා. දැන් අපි සංස්කෘත දෙයක් දැකලා හරි මේකෙන් ගන්න පස්සේ ගන්න එක අපිට මේක හැප්පෙන්නේ ගිහිල්ලා මේක මේක අපි මේක බදාගන්නේ හතරෙන් තියක් අපි කියන වචනේ ගත්තොත් වැරදි මම. ඔව්. බදාගෙන අපි එකෙන් දුක් විඳිනවා. අනෙක් ඒ මට කියලා දුක් විඳිනවා කියලා නියාමයට ගොත් කාටවත් නිවන් දකින්න බෑ. ඔක්කොම මේක දන්නවා කිව්වොත් හැම එකනම නිවන් දැකලා තියෙනවා. ඒක ප්‍රතිපදාවට ඉඩක් නෑ. නිසා මේ ප්‍රකාශයක් කරන්න ඉස්සලා ප්‍රකාශයේ අපේ ප්‍රකාශයේ පුදුමාකාර විදියට පසුබිමින් අයින් කරලා වෙන් කරලා පෙන්වන්නේ මෙන්න මෙතෙන්දයි මම මේ කියන්නේ කියන එක. ඒ ටික කියන එක තමයි අපි සාමාන්‍යයෙන් කර්මකාරකමට අහන බණ කියලා කියන්නේ. හැම කෙනාගම හිත වැඩ කරන චිත්ත විද්‍යාවට. ඌට අයිති නැහැ. ඒක මොකක්වත් දන්නේ නැතුව වෙන වෙන දේවල් වල ප්‍රතිඵල බාර ගන්නවා පුතඥයා කොච්චරකට පශ්චාත්තාප වෙනවා මගේ හිතේ දුක් තියෙනවා පව් තියෙනවා ඍතු වැඩිට යන සලකන්නේ නැතිව තියෙන ඔක්කොම තියෙනවා කියලා අරගෙන ඉනවා. හරියට මේ මගේ චිත්ත විද්‍යාවක් වාගේ. ඉතින් ඌ උද්දෙත් පුතියාගන්නේ චිත්ත චිත්ත විද්‍යාව චිත්ත පීඩාව බදාගෙන. දවල්ට නැහැදින්නේ චිත්ත පීඩාව බදාගෙන. පුතියන්නේත් එහෙමයි ඉතල. මේ සමහරකට පුළුවන් දැනගන්න හැම වෙලාවෙම නැතුණාට වරින් වර මේ හිත ඔබට ඕනේ තාලට වැඩ කරන්නේ නැහැ. ඉතින් මේකට කරදර වුණා කියලා ඇති වෙන්නේ මොකද්ද? ඒක අපි නොගෙන ඉන්න ස්වාමීන් වහන්සේ. නොගෙන ඉන්න බෑ. පුළුවන් නේද? ඒකෙන් අපි මේ අපි දැනගෙන එක නවත්තගත්තොත් මේක නෑ එහෙම දැනගෙන නැත කරන්නත් බෑ. හිත එහෙම අපිට ඉල් දිලා නෙවෙයි. හැබැයි හොඳට අරක්කු බීවම කරතයි. හොඳට කුඩු ගහවම කරතයි. ඉතින් ඒක දුච්චර දිගට දරකලා කුඩු ගහන්නේ ඕකට. ඒක නිසා කාටවත් කුඩු ගහන වෙනකොට දොස් කියන්නේ නෑ. ඒ වගේම හොඳටම දන්නවා මේ කුණු කන්දල් ඔළුවට නොඑන්න වෙන කොහරි හිතේ යන්න එක්ස්ට්‍රා සිටි එකක් ගැහුවා ඉවරයි. යෝනි සමස්කාරයෙන් හිතුවා. ඒක අරගෙමුත් කරන්නේ අයින. යෝනි සමස්කාරය තියෙන්නේ මේ දේ දිහත් එකම ඉඳලා මේ පිට පැනලා නෙවෙයි নানা ආකාර නැතුව මේක දිහා බැලුවොත් ඊට තේරුම් ගන්න වෙනවා අයෝසමනිකාරයෙන් බැලුවොත් හිත කියන දේ පශ්චාත්තාපේ තැවිය යුත්තක් යෝනිසමනිකාරයෙන් බැලුවොත් තැවිය යුත්තක් නැහැ නමුත් බොහෝ විට තියෙන තැවිය යුතුයි කියන අයෝසමනිකාරය කලාතුරකින් තමයි යෝනිසමනිකාරය ඉන්නේ ඊට පස්සේ ආර සිද්ධ වෙනවා දැන් මට පුළුවන්කම තියෙන යෝනිසමනිකාරය ගන්න හැබැයි බහුජන ඡන්දයෙන් අයෝනිසමනිකාරය ගෙරලා තියෙනවා මම ඊට පස්සේ ටික ටික වචනේ හදා ගන්න ඕනේ ටික ටික ක්‍රියාකාරකම් හදා ගන්න ඕනේ. ටික ටික ජීවන චරිතය නැත්නම් ආජීවය සකස් කර ගන්න ඕනේ. යෝනිසෝමනසිකාරයද සුළුතරයට පාසි වෙන විදියට. ඒ දෙයින් තමයි අපි යෝනිසෝමනසිකාරට කඩුව දීලා අයෝනිසෝමනසිකාරට කොපුව දෙන්නේ. නැත්තම් අපි කඩුව දීලා තියෙන යෝනිසෝමනසිකාරට කොපුව දීලා තියෙන කඩුව දීලා තියෙන අයෝනිසෝමනසිකාරයට යෝනිසෝමනසිකාරට කොපුව දීලා තියෙන අපි අසමජ්ජාතිකයෝ. වහමනියෝ. පාපතරයෝ. මාර්ගාක්ෂියෝ. කොයි වෙලාවෙත් පරිචිත දේවල් පරිචිත දේවල් කතා කර කර අයෝනි සමාජික කාටවත් පොරදා. කවදාව හරි දෙයක් කරලා දැකපුවාම ඒක කතා කරන්න දෙයක් නැහැ. මේ යට කරනවා. පරිචිත දේවල් කතා කරනවා. නිසා වචනේ හිතා ගන්න ඊට පස්සේ වැරදින පරිචිත දේවල් කතා නොකර සිටීම ලොකුම ලොකු භාවනාවක්. හරියන එක විතරක් කතා කරා. ඒතකොට කතා කරන්න දෙයක් නැහැ. පව් කිරීම පව් නොකිරීම තමයි ලොකුම දේ. අපි කයින් කරන හැම එකකින්ම පව් නිසා කය හොල්ලන්න තු මෙහෙ පැයක් ඉන්නවයි කියලා කරේ ලොකුම පින. කෙහෙල්ලෙනවා. මම විහිද රැළෙන්නේ. වචනයක් කතා කරනකොට වචන ක්‍රියාවක් කරනකොට මෙහෙම හිටපුවාම කුට්ටි ගණන් පින. අර ධානය ඕනේ නැහැ. විපස්සනා ඕනේ නැහැ. අර ගන්නේ මේකින්නේ. ඒකවත් බෑ. මේ ඛණ්ඩක් දෙන්නම් බොණ්ඩක් දෙන්නම් පවනුත් සලන්නම් කියලා හිත ඉඳ ගන්න බාන කාට හරි පැය දෙකක් කතා නොකර එකතැනකට වෙලා කඩිගායි. උන්ගත්මයි කෙලස් කියන්නේ. දැන් කියන ආනන්ද සප්පයි සූත්‍රයේ නලියවුව කෙලෙස්. නලියන්නට ඉන්න පුළුවන් චිත්තක්ෂණයට අවබෝධ කරපන් අන්න ඔබට බුදු වෙන්න පුළුවන් බව පෙනේ. ඒකට ඔක්කක් කැමති නැහැ. ඇස් දෙක වහලනම් කැමති නැහැ. අන්ධකාරය ගන්නත් කැමති නැහැ. එකතන වුණාම හිතනවා අයියෝ කාංශ බලයක් යමත් වෙනවනේ. ඕකද කරන්න ඕනේ අපි. අපි මේ වැඩ දාලා පරුව ඇදලා ගහන්න දිගට ගන්න ඕනේ. කරාටි දිගට ගන්න ඕනේ. උඩ නටුම් බිම නටුම් දිගට ගන්න ඕනේ නටනවා. ඒ තරමට කෙරෙහි බුදුහාමුදුරුවෝ බාගෙට එන අයලා බලනවා මේ අමනියෝ. තියෙන හැම ශක්තියකින්ම කෙලස් කරනවා. හැම හැකියාවකින්ම කෙලස් කරනවා. සුමයිරි කහිටපන්. ඒතර කියන ඕක මේ බයට කරන දේවල්. ඕක නැති බැරි වුණ කරන දේවල්. ඉතින් අපිට එහෙමද අපි මේ අවල් පවුලෙන් ආපු කට්ටිය නේද අරව මේවා තියමකම තියෙන කට්ටිය හේසින් අපි වැඩ වෙන්න නැත්නම් අපරාධ මැරලා කියලා ඉති වැඩ වෙනවා. කරන හැම දෙයක්ම අකුසල් කියලා හිතන්න කරන හැම වචනයක්ම අකුසල් කියලා හිතන්න ඉතින් නැත්තුවම බැන්නම් කරන්න බැන්න කියන්නේ එහෙම නැත්නම් මේ ඒ අකුසල් බව කියලා දීමේ ක්‍රියා කියලා දීමේ කතාවට බුදුරජාණන්සේ ධර්මයේ කියලා කියලා තියෙනවා සබ්බපාපස්ථා කරන විතරයි බෞද්ධයන් කරන්නේ කියලා දෙයි ඒකට දුම්මයි ඉඳලා අපි ඒ කියන උපරිම தත්තරේ කියන සංඥා වේදිත නිරෝධය එතකොට ඒක නිකන් මේ මැටි බුද්ධෙක් වගේ තමයි මధుරෙක් කවට දැක්කම ගාලල්ල. ඉතින් මේකට කියන පැයක් වඩලා ඉන්න පුළුවන් මම දැන් සක්කාරුපේ කාලේ ඉන්නේ. උද්‍යප්පේදී ඉන්නේ මම මේ සමතිත මේ විපස්සනා කියලා මේ හම්බෙන්න ඉන්න දරුවයි කේන්දර බල බල අඩු ගන්න මේ එක තැනක පැයක් ඉන්න පුළුවන්කම මේ සේමසේ පිනන්නේ. කතා නොකර ඉන්නේ. ඉතින් මේ විදිහට මේ සරල කළ හැකි දෙයට යන්න පුළුවන් නම් මේ පොය ප්‍රකාශය තුලින් හරි මතකලා දෙන්න පුළුවන්. සමහර එකෙම තල්ලනවා. මේකට සෙන් බුද්ධයන් කියන්නේ හැම එකම නිවන් දැකලා තියෙන බුදන්නේ. එච්චරයි. හැම එකකම හිතේ නිවන තියෙනවා. ਉਹ කතා කරන්නේ, වැඩ කරන්නේ අර කෙලෙස් පැත්තට. ඉතින් ඒ නිසා නිවනට මතු වෙන්නේ නැහැ. ඔය වැඩ නතර කරපන් කෙලෙස් නිවන මත. වැඩ නතර කරන්න බෑනේ යාර. මත් කරලා තලියු ශික්ෂණය කරලා කාය ක්‍රියා, වචක ක්‍රියා, මානසික ක්‍රියා කමින් අඩු කරනවා කියන්නේ ඕන නිවන. මොනවා කිරීමද? යමන් නොකිරීමේ. ඉතින් ඒකකොට බෝධි පූජා තියාගෙන දඬු ගහ දඬු පෙර ගහ ගහ වටේ කරකිනකොට මොනවද වෙන්නේ කියලා හිතන්න. බුදු පිළිමේ මැද තියාගෙන අප්පුඩි ගහ ගහ බෙර ගහ ගහ ගෙජ්ජි හොල්ලෝන වටේ කරකිනකොට මොකද වෙන්නේ? මොකද්ද දෙන පණිවිඩේ? මොකද්ද මේ Tamand වෙන්නේ? මොකද්ද අනුණ්ඩ සිද්ධ වෙන්නේ? එතකොට තම්බියා මොකද කරන්නේ? ඌ දන්න බුදුහාර කියපු දේ නෑ ඒක වශිනාරි ශෞතු වැඩ තමයි කරන්නේ. <laughs> ඒක අපලයි වැඩ තමයි ඔයලා කරනවා. ඒක බුද්ධ ශාමි ඒක කරන්න එපා කියලා තමයි තියෙන්නේ. දැන් තම්බිත වෙනකව අපිට ගහන්න ඕනේ ළමයා. අපිම ගහගෙන. කතරගම මිනිස්සු දන්නවා අපේ වගේ තමයි කෝලක් තියෙන්නේ. බුදුරජාණන්සේ ගහක් කොළ විවේකී වැඩ හිටින් මෙන් තමයි බණ කිව්වේ. දැන් බෞද්ධයා කතෝලික කරන දේවල් ඒගොල්ලන්ට වැඩියෙන් කරනවා. නිකන් ඉන්නේ කරන්නේ. නිකන් ඉඳීම නෝන්ජල්කමක් කරගෙන. නිකන් ඉඳීම බය අඩුකමක් කරගෙන. ඒක කියන්නත් බය අඩු කරලා. ඒක කියලා දෙන ඇත්තොත් නෝන්ජල් කියලා ඔය හරක් කරු එළියේ ඉන්න බැරි නිසා ඒක කියලා තියෙනවා මේ සභාවකට මොන දෙන්න බැරි කම නිසායි කෙලේවදින්නේ. වාද වලට කැමති නිසා ඒ කෙලේවදින්නේ. අපි වගේ එළිය ඉඳලා කරපල්ලකෝ කියලා. වැඩ වෙන්න බලකෝ කියන එක තමයි ඒ කකුල ගැටිච්ච අස්සන්ගේ අභියෝගයම තමයි. කකුල් තියෙන අස්සන්නේ දුවල පෙන්නන්න ඕන කරන්නේ. ඒගොල්ලෝ බලනවා මේ කකුල් දෙක තියාන හයිය තියාන සද්ද නොකර ඉන්න පුළුවන් කියලා. දවස පුරාම නෙවෙයි ජීවිතේ පුරාම නෙවෙයි ඔක්කොටම නෙවෙයි පොඩි වෙලාවකට. ඒක හරිනම් මේ ජීවිතේ නිවන් දකින්න පුළුවන් බව පේනවා. ඊට පස්සේ උඹ ඒකට අනුව ජීවත් වෙනවා. ඒකට අනුව කතා කරපන්. ඒකට අනුව හිතපන්. දෙන්න තියෙන දෑවැද්ද දීලා තියෙනක බහුලීගත කරගන්න. ඉතින් ඒ පරිශ්‍රණයවත් කරන්නේ නැති මරණයට මූදෙන මූණ දෙන බව මේ මිනිස්සුන්ගේ 100ට ගන්න කීයද? එහෙම පරිශ්‍රණයක්වත් නොකරන. එහෙම පරිශ්‍රණයක් හරි කරලා සාර්ථක වෙලා ඒකට අනුග්‍රහ නොකරන කී ලක්ෂයක් තියෙනවා. ඒක කරන්න බෑ මේ ලෝකේ හදලා තියෙන අනිත් පැත්තට. දඟලන පැත්තට හදලා තියෙන්නේ. අවුස්සන පැත්තට හදලා තියෙන්නේ. ඒකටයි අපි අනුග්‍රහ කරන්නේ කිව්ව සාපල වෙනවනේ අපිට. චිත්ත වීදි වෙනසක් කරන්න බෑ කාටවත්. ඒක දුවන චිත්ත වීදි හැටියට බොහෝ කාලයක් ඒ බව දැනගෙන ඒ අනුව කය වචන හිත හසුරුවා ගැනීමෙන් නැත්නම් කය වචන හසුරුවා ගැනීමෙන් හිතේ යම් අනුග්‍රහයක් ගන්න පුළුවන් බව බුදුජානක කලාතුරකින් දැක්කා ඥානවන්තයෙකුට ප්‍රඥාවන්තයෙකුට පවුන කර සිටීම යමක් නොකර සිටීම නිසා භාවනා මුල් හරියට උගන්වන්නේ නොසලී බයක් හිටපන්. ගමනක් නැති ගමනක් එහාට මෙහාට ඵලයන් මේ සක්මන් කරන ගමන. කවුරුරද දම්බරදේ බතක් කාලා පුළුවන් තරම් මේ කයේ හිත තියාගන්න බලපන් දුවන්න දෙන්නේ නැතුව යම් මට්ටමක තියාගෙන බලපන් කියලා ඒ වහලියම දනුකන්දේ යවුවා වගේ. ඉතින් ඒ චිත්ත වීති ගැන කතා කරනකොට මොකද දාර්ශනිකයි කතාව. උඟ දෙනෙක් ඒක තේරුම් ගන්නව අඩුයි. ඒ නිසා බුදුජානනාංශේ කය හික්මීම, වචනේ හික්මීම, සීල ශික්ෂාව, හිත හික්මීම, පණිවිඩ සමාධි ශික්ෂාව, උසස් පන්තියේ ප්‍රඥා ශික්ෂාව කියලා වැඩි කර වැඩි කර යනවා. සංගරුද අවසස් ලෞකික සමාධියේ ලෝකෝත්තර සමාධියේ පොඩ්ඩක් පැහැදිලි කරගන්න ඕන සමහර. ලෞකික සමාධියේදී උපදිවිවේක උපදීතිය. හම්බ කරන දේවල් තියෙනවා. ලෞකික සම්මාදිට්ඨිය උපති වේපක්කා පුඤ්ඤ භාගියා අන ලෞකෝත්තර සම්මාදිට්ඨිය අනාසවා ලෝකුත්තරා කරන දේ පිළිබඳව කිසිම අපේක්ෂාවක් නැහැ ලෝකෝත්තරට යනකොට ලෞකික යනකොට කුසල් ගැන හැකියාවක් තියෙනවා සතිය වැඩි වීම හැකියාවක් තියෙනවා තාම උපති ගැන යමක් කමක් ගැන හිතීමක් තියෙනවා ලෝකෝත්තර පැත්තට යනකොට උඩට ගිහිල්ලා පෝල් එක විසි කරලා පෝල වෝල්ට් එක දාන්නේ ඉතිපැනිලා අන්තිම උයරට ගිහිල්ලා රිටට තද කරලා රිට විසි කරලා බාරකින් හැවතර පයින් නේද හිත විසි කරන්න එපා. අල්ලගත්ත හිත විසි කරන නැත්නම් හැවතර පයින් බෑනේ. අන්න ඒ වගේ ලෞකික ලෝක ලෝකතර සම්මාදිටිනේ ලෞකික පැත්තෙන් තාම මොනද එකතු වෙනවා පේනවා. කුසල් හෝ හොඳ සෝබන චෛසික මොනවා හරි. ලෝකෝත්තර පැත්තට ඒකෝදියත් අතහැරිලා අතහැරින්න මම මධ්‍යස්ථානක් වෙන්නේ නැහැ නේ මාන්නයක් වෙන්නේ නැහැ තණ්හාවක් නැහැ නේ එතෙන් යනකම් අඩු කර කර අඩු කර කර අඩු කර කර සාර මණ්ඩයක් ගෙනියනවා ඒක උපදි වේපක්කයි. උපදි කියලා කියන්නේ යමක් කමක් කියන එක. අඩු ගන්න අපි පින් එක රස කරනවා, කල්යාණ මිත්‍ර රස කරනවා, සතිය රස කරනවා, විපස්සනා ඥාන රස කර ගන්නවා කියන එකක් තියෙනවානේ. අතරින් යාර ගියාම ඒ ටිකක් තිබාගෙන. ඒක ඒක සාමාන්‍ය හිතකට තර්ක මනසකට අල්ලන්න අමාරුයි. ඉතින් බුදු වචනේ නිකන් හිතා ගන්න පුළුවන්. මෙන්න මෙහෙම දෙයක් දෙන්න වෙන්නේ කියලා. ඒක මේ සත්‍යාරිසක සූත්‍රයේදී බුදුහාමේ විස්තර කරන්න උත්සාහ කරලා තියෙනවා. දවස ඔව් ගෞතම ස්වාමීන් වහන්සේ උපේක්ෂාව කොහොමද අකුසල මොලයක් වෙන්නේ කියලා කතා අඥාන උපේක්ෂාව කියලා එකක් තියෙනවා බයට ස්වභාවක කරුණ යනකොට සත්‍ය කියන්නේ බයයි කටි ගහයි කියලා. එතකොට මම උපේක්ෂා වෙනවා කියලා ඒක අඥාන උපේක්ෂාවක්. ඒ වගේම වික්ත ප්‍රතිබල නැතිකම නිසා සභාවක් කතා කරන්න නැතුව පස් වෙනවා. කියන දෙයක් තියෙනවා සභාව ඒත්තු කරන කරුණු කියන්නේ අඥාන උපේක්ෂාව. ඒතකොට ඒ කියන්නේ අඥාන උපේක්ෂාව බියගුල් වෙලා. ප්‍රශ්නේ පැන යාමක්. අනිත් උපේක්ෂාව සියලු ආයුධ සහිතයි සියලු හැක් කරන්න පුළුවන්කම තියෙනවා කියලා වැඩක් නැහැ. කවුරක්වත් කොච්චර කිව්වක්වත් තමන්ගේ මත විනාශ කරන්නේ නැහැ. කියන්න තියෙන හරි කිව්වා කරුණා මෛත්‍රියෙන් කිව්වා කරුණාවෙන් බැරිපැටට ගෙනලා උදව් කරා මුචිතාවෙන් කරන කෙනාට හොඳයි කිව්වා ඒ ඉන්නේ අහකට කරපන්නේ කන්නේ. මේ මෛත්‍රී කරපු ඔක්කොම මෛත්‍රී ඉගෙන ගත යුතුයි. මම කරුණා කරපු ඔක්කොම සුවීතුයි. මම මේ මේ උපේ මුදිතාව කරපු සීරම මට ස්තුතිවන්ත කළ යුතු මොකක්වත් නැහැ. ඒගොල්ලෝ ඒගොල්ලන්ට වැඩ කරගන්නවා. ඊට පස්සේ මට තියෙන උපේක්ෂාව. මොකද කරුණා මෙත්තා මුදිතා කරලානේ තියෙන්නේ. ඊට පස්සේ උපේක්ෂාව. ඒ උපේක්ෂාව අතප්පිට අතත් යාර කම්මැලිකමට බුබ්බඩිකමට කරන උපේක්ෂාවක් නෙමෙයි කලියුත් කරලා. ඒ මානිට ගෙඩිය කිරි වදින වෙලාවේ කරබඩ ඉන්නවා. ඒතර පොර දාලා කප්පාදු කරලා මොකක් කරන්න බෑනේ. ගෙඩිය කිරි වදින වෙලාව. ඒක දිහා බලා ඉන්නවා. එතකොට ඉතින් දන්නවා ඒ ඉන්න හැම වෙලාවෙම ඒ අකිරිය හරහා ක්‍රියාවක් සිද්ධ වෙනවා. ඉතින් ඒක මේ නිකන් ලොකු ස්වාමීන් වහන්සේ මතක් කරන මේ හතරමා ධාතුන් අපේ දිහා බලන්නේ එහෙම තමයි කියන්නේ. හතරමා ධාතුන් පෙන්වන්න ඕනක පෙන්නනවා. බුදු වුණත් ඒක පේනවා බුදුනේ නැතත් පේනවා සජීවෙත් පේනවා අපි ඒක බලන්නේ නැහැ අපි බලන්නේ 13 වසරේ නෙමෙයි ස්ත්‍රියව පුරුෂයෙක් වශයෙන් මගේ වස්තු මගේ දේපල කියලා නෙකේ තාක් බලන තාක් කල් මේ හතරමහා ධාතුන් දන්න මේ මිෂන් අපි වඳුර ගන්න ඕනේ නැහැ උන්ට ඕනේ මේ බඩකට පුරව ගන්න දෙයක් ඉතින් හතරමහා ධාතුන් උපේක්ෂාවෙන් බලන ඉන්නවා කවදා හරි ඔබට තේරෙයිනේ අයිතකොට හතරමහා ධාතුන් මාව තේරුම් ගත්තේ නැහැ කියලා කොනහන්නේ ඒ තේරෙන වෙලාවේ ආශිර්වාද ගන්නවා නිසා හතරමා ධාතුන් නිතරම බණ කියමින් ඉන්නවා. නම් මේ හතරමා ධාතුන් අපි අර දේ මේ දේ අර වන නම වන දාගෙන නම් වනන් කියන මගේ කියන රුචි අරුචිකම් දාගෙන අරක වණ කරනවා. හතරමා ධාතුන් මොන නම් වන දැම්මත් වණ සැකදයි. කියලා සැකදයි. ඒක ස්වාධීනයි. ඒක ඒ හැටියෙන් හෙළුවෙන් දැකපු දවසේ අනේ මේ මැරෙන්න ඉස්සෙල්ලා තිබුණු මම ඉපදෙන්නත් ඉස්සෙල්ලා තිබුණු දෙයකට මරණම අතල්ලා යන දෙයක නෙමෙයි ඉන්දියා ක්‍රෝධමාන කරන්නේ. රණ්ඩු කරන්නේ, දබ්බර කරන්නේ, තෝතෝ අරබල කියන්නේ. මේ දාලා යන දෙයකට කියලා දැනගත්තට පස්සේ ඒ භාෂාවට කියන හතර මහා ධාතුන්ගේ භාෂාව. නෑ මේක සිංහල බුද්ධ ආගම මේක මම රකින්න ඕන කිව්වනම් ආයෙත් බෙදාගෙන කණ එකයි. නිසා හතර මහා ධාතුන් අපේ දිහා බලන්නේ උපේක්ෂාවයි. පෙන්වන්න ඕන දේ පෙන්වනවා. විද්‍යාඥයන්ට පෙන්වනවා, බුද්ධ මතක් පෙන්වනවා, පුතජනත් පෙන්වනවා, සුවාණිච්චකණ පෙන්වනවා. එයා පෙන්වන්නේ එකමයි. තේරුම් ගන්න උත්සාහ කරන්නේ අපි ජාතිය වංශයේ කුලයේ දාගෙන ඒකට නම් වණන් දෙනකොට හතරමා දාසම උපේක්ෂා වෙලා බලන්නේ. නිසා හතරමා හතර හතර hinaව කියලා ඒ කියනවා මහ පොළොව hina වෙනවලු මෙයාට ඉන්නකන් මේ ඉඩමට කන්දු කියාන දෙපා වේලි බැඳගෙන වැට ගහගෙන මරාගෙන කියාගෙන මේ අද අපි මේ රණ්ඩු කරනවා මේ වැටේිනි වැටට මරුණාට පස්සේ අඩි 6ක කැලලක් විතරයි ගොයිය කාටත් හම්බ වෙන්නේ. ඒදීදී මේ ජීවත් වෙනකම් මේ ඉදමට කහින්දින පහින්දිල්ල පිටාච ප්‍රේච වගේ නේද මහා පොළොව බඩ වැදගෙන අඬනවලු පොළොව පොළොව පොළොව පොළොව පොළොව. මියකු ඉන්නකම් මේ මහා පොළොවට කොච්චර කොටස් කඩා ගන්න නටනවද? මේ මගේ රට මේ මගේ අම්මගේ බුදලිය මේ මගේ තාත්තගේ බුදලිය කියලා මරනවා. මරන රට අඩිය 6 ඉතුරු වෙන්නේ උන්ට. ඒක කොහොමදත් හම් වෙනවා සුනාමියට මරුන්නේ නැත්තම්. සුනාවිට මරනකොට ඒකත් නෑ ඔය ආලකොලන් තියා ඔය ඔය බුල්ඩෝසරකින් තල්ලු කරලා මරලා දාන්න. දාන්න නැත්තම් ඔය ආමනේ මිනි පිටියක් කාටත් වගේ හම්බ වෙනවා. ඕක තිය ඕක දන්නේ නැතුව ඉන්නකම්. අනේ කරන්න නැතවිලා. ඉතින් ඒ උපේක්ෂාව ඒ ධාතුන් පෙන්නනවා. අපිට ඒ ධාතුන් එක සම වායයට යන්න බෑ. එකතු වෙන්න බැරිකමක් තියෙනවා මේ ඉපදිච්ච පරිසරේ, හැදිච්ච පරිසරේ, සංස්කෘතිය නිසා. අරක හොඳයි මේක හොඳයි කියලා නම් මම දාගන්නවා. හොඳයි අපි විනාඩි 20ක් විතර කාලය අරගෙන තියෙනවා. ඉස්සර පොඩක් වැඩි සාකච්ඡාව සඳහා මම හිතනවා සාකච්ඡාව සඳහා මේ මූලික මාතෘකාව හමාරයි කියලා. එන අපේ තාවතාවාදී දාතා ජයනා කිරීමේ දේශනාවේ සසුවාලේ නිවාසටහන් කරමු. එත්තාවතාචරම්මේහි සම්පතම් පුඤ්ඤ සම්පතම් සබ්බේ දීවානුමෝදන්තු සක්ක සම්පත්ති සිද්ධියා එත්තාතා චරම්මේහි සම්ගතම් පුඤ්ඤ සම්පදං සබ්බේ භූතා එත්තාතා චරම්මේහි සම්පතං පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා ආකාදට්ටා චුම්මඨා දීවානාගා මහිත්‍තිකා චිරං රක්ඛන්තු ශාසනං ආකාශට්ටා චුම්මට්ටා දීවානාගා මහිත්‍තික පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනා ආකාශට්ටා චුම්මට්ටා දීවානාගා මහිත්‍තික පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං කරං ඉදං හෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්ති සාපියෝ ඉදං හෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්ති ඥාතියෝ ඉතං හෝ ඥාතිනං හෝතු සුඛිතා ඥාතියෝ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සමාගමෝ හෝතු යාවනිපාල කතිය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාවනිපාල කතිය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාධෝ හෝතු ධාවිපාන පත්‍යා සාදු සාදු